මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකදී මේ විශේෂම ආධුනිකයෙක් සලකලා කොහොමද පරියක භාවනා කරන්නේ කොහොමද සක්මන් භාවනා කරන්නේ කොහොමද ඉදින්දා ජීවිතේ සතිය පැවැත්වීම කරන්න කියන එක විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කාට හරි පිසුදු කරගත යුතු විස්තර වශයෙන් දැනගත යුතු ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අපිට ඒක පදනම් කරන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවේ ආරම්භයට. එහෙම නැත්නම් මෙතන ඉන්න ගොඩ කට්ටිය ඊට කලින් අපේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා විශේෂයට සම්බන්ධ වෙච්ච අය. ඉතින් ඒ සියලු දෙනාට මම ආරාධනා කරනවා මේ අපේ හම්බෙලා තියෙන පැයේ ධර්ම සාකච්ඡාවක් සඳහා ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සඳහා කාලය ගන්න. වෙදිනදා වැඩ කටයුතු වලදී සමන්ත කලබල නැති අවස්ථාවල සතිය පිටව ගන්න අපහසුතාවයක් තියෙනවා. ඒ කලබල වැඩ අධික වෙලාවක සතිය නිවන බව තේරෙනවා. ඒකවල ඒ වෙලාවට අපි මේ වගේ අවස්ථා මනහ වෙනවද නැත්නම් මොන දෙනවද කොහොමද මේකට විපාක ප්‍රශ්නයක් ඇත්තටම ආධුනිකයෙකුට ඇස වශයෙන් කියනවා නම් සතිය පිහිටීම සඳහා පරිසරයේ සාධක සප්පාය කරනු අනුග්‍රහ ගොඩක් අවශ්‍යයි. ඒ නිසා ගොඩක් වෙලාවට සතිය ආධුනිකොට ලේසි වෙන්නේ මේ වගේ භාවනා ශාලාවකට ඇවිල්ලා ඒ අමතර රූප පේන්නේ නැහැ දෙක වහගෙන ශබ්ද නැතුව චේතනාපූර්වක කය කරන සියලුම ක්‍රියා නතර කරලා සිදුවෙන දිහා බලාගෙන ඉඳගෙන හිටියොත් ඒක ලොකු අවස්ථාවක් හම්බෙන සතිය පිහිටවන්න කොටිම කියනවා චේතනාපූර්වක කරන වැඩ නතර කරලා අචේතනිකව සිදුවෙන වැඩේ දිහා බලන එක ලේසි. නමුත් සක්මනට ගියාම සිද්ධ වෙන්නේ චේතනාපූර්වකව ඇවිදිනවා. හැබැයි අවල් වෙලාවට අවල් වැඩේ කරන්න කියන ටාස්ක් ෆෝස් එකක් නැහැ. ඉතින් ඒක ඊගාවට එනවා චේතනා ටිකක් තියෙද්දි කොහොමද සතිය පිහිටවන්න කියලා. ඊට පස්සේ එනවා අපිට වැඩක් ඉදින්දා වැඩවලදී අපි භාවනා මධ්‍යස්ථානයේ ඉදින්දා වැඩ කියලා. ඊට වැඩි උක්‍රයි තත්වයේ දෛනික ජීවිතයේදී ගවන. ඒකට හැම වෙලාවෙම බලන්න පුළුවන් Tamanට දවස ගත වෙන්නේ චේතනහරහා. බොහොම කලාතුරකින් තමයි මේ චේතනාව නැතු වෙන. ඒතකොට චේතනාවකින් වැඩ කරන වෙලාවදී එක චේතනාවක් සහ එක වැඩක් කියන එක නෙවෙයි අපිට හිත වෙන්නේ মালටි ටාස්කින් එක වෙලාවක වැඩ කීපයක් කරන්න වෙනවා. එතකොට සතිය අසරණ වෙනවා. ඒ නිසා උපමාවකට කියනවා නම් අපි වාහනයක් එලවන්න ඉගෙන ගන්නකොට අපි කවදාකවත් පුරුදු කරන්න අමාරුයි ඒ කලබල වීතියක. ඒ සඳහා අපි යන්නේ කවුරුවක්වත් නැත්නම්ක ඒ ඩ්‍රයිවිං කන්නත් දැන් වලට වෙනම තැන් තියෙන විදේශේනගත නැහැ. වාහනත් නැහැ. ගණිතනුත් නැහැ. ඒ වෙලාවේදී වාහනේ අන්ත පුරුදු කරලා තමයි අපි ගියර එකවත් ගියර එක දාලා දුන්නාම ඒකේ හරි අරගෙන යන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ගිහිල්ලා සෙකන්ඩ් ගියර එකට මාර්ක් කරනකොට සමාහට කාර්ය නතර වෙනවා. මොනකොක් කරගන්න බැරුව. ඉතින් ඒකෝට අපි ළඟ කෙනෙක් ඉඳගෙන එයා වගේ කීම් බාරට ගන්නවා. ඉස්රායිල් බෝඩ් එක උදා ගන්නවා ලර්නර් කියලා. ඒ නිසා පොලිසි නියම නඩු ගන්නෙත් නැහැ. එහෙමම කරලා තමයි අපි අන්තම් ඔය ගියර හතර පුරුදු කරගන්නේ. ඊට පස්සේ ගිහිල්ලා වෙලා අන්දිය පාරවනකොට එම් තන අවශ්‍ය වෙලාවට වාහනේ නැත කරගන්න ඒක පුරුදු කරගන්න අපි අර සෙනගනස පාර තමයි කරන්නේ. ඊට පස්සේ වුණත් අපි කියමු මොන ක්‍රමකින් හරි ලයිසන් එකක් අයිය. ඊට පස්සේ වුණත් ආධුනිකයා අර අධික වීඩියෝ වල මේ කලබල වීඩියෝ වල යන්නේ නැහැ. පුළුවන් තරම් මේ සාමාන්‍ය යමි පරිසරයක හෝ සෙනගනත් පරිසරයක පුරුදු කරලා කරලා කරලා තමයි එයා යන්නේ අර වගේ කලබල වීදියකට ඉතින් ඒ විදිහට ටික ටික ටික ටික පුරුදු කරලා තමයි අදා පින්න තත්ත්වයට ඇවිල්ලා. ඒ වගේ තමයි අර පරියන්කේදී සක්මණේදී ඊට පස්සේ දින්දා වැඩවලදී අර වගේ වුණා මුලින් මුලින් සතිය පිහිටවන්න සුදුසු සප්පාය අවස්ථාවක් නෙවෙයි කියලා අයින් කරලා එවිනෝට සාධනීය පැත්තෙන් කීතා ගන්නවා. ඉතින් දා වැඩුණක් කමන්නේ මට මං තනි වෙලා විවේකයෙන් කරගෙන යන්න පුළුවන් වැඩ සඳහා සත්‍ය අධිෂ්ඨාන කරනවා. අනික් වෙලාවට සාමාන්‍යයෙන් බලාගෙන ඉන්නවා සත්‍යයක් පිටවන්න අපහසුකම්. ඒ වෙලාවේදී ශීශිම සතිය යම් ප්‍රමාණයකට පිහිටවලා තමන් මේ වෙලාවේදී මේ කටයුත්ත කරන්න ඕන. එක්කෙනෙක්ගේ බැන ගන්න තියෙනවා, ගහ ගන්න තියෙනවා, චකවල බණිනවා. එහෙම තමයි කලබලෙන් වැඩ කරනකොට මට සත්‍ය පිහිටවන්න වෙලා තියෙනවා. නමුත් මේ වගේ වැඩ කරන්න ගියාම අපේ දාස භාවය, අපේ තියෙන වාල්කම්, අපේ තියෙන බද්දලක අපිට මේ වගේ තත්ත්වයක් මග අරින්න බෑ. එක්ක කර්ම වේගය එහෙම නැත්නම් මොකක් හරි ගැළතරමක් තියෙනවා. හොඳටම දන්නවා සතිය පිටවෙන එක වැදගත් කියලා කරන්න බෑ. ඒක අරගෙන යනවා අපි මේ කටුකැලේ බැඳපු හරක පිට උදේ කපන්න කාලට ඇදගෙන යනවා වගේ අර කලබල තැන් වලට අපි ගෙනියලා මේ කරපක් අපිට ලක්ෂ්‍ය විකල් දක්වන පැත්තකට මේක කරවන්න කියලා අපි ඇදගෙන යනකොට පේනවා මේ කාගේ න්‍යායපත්‍යයක්ද වැඩ කරන්නේ තන්නේ කර දාසයි කියන්න තියෙන කඹුර මෙදී කඹුරමයි වැඩේ නොකර බෑ ඉතින් ඒකට හිතා ගන්න තියෙනවා මේ අපි ඉසර අතීතයේ දැන නොදැන කරපු කරුණ නිසා අද අපි මේ වගේ නීති තීන දාශක තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට මේ අද දැස් කරන යම් කිසි කර්ම ප්‍රමාණයක් ඒව කවදාකවත් මේ වගේ අන්ත දාශකත්වයටපත් කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතන අපි තුම අපින කරනවා කියන්නේ. සමාජ සේවා කටයුතු කරන වැඩක් කරනකොට අර වගේ බාධා තත්ත්වක නෙමෙයි. ඒ තැනේදී අපිට පුරුදුබද්ධී තියෙනවා අපිනක් කරනවා ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරන්න තියෙන වෙන මොනවාක්ද මේ පිළි උපරිම ශක්තිය නිසා කුසල ශක්තිය නිසා මට විවේකී ලැබේවා මට උදේකලාව ලැබේවා මට විශ්‍රාමය ලැබේවා විතරයි කියලා. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ සඳහා එකක් කරන්න. ඒ මොකද අසල්වාසීන්ට විවේකෙ දෙන්න. අසල්වාසීන්ට උදේකලාව දෙන්න. අසල්වාසීන්ට විශ්‍රාම දෙන්න. එහෙම නොදී අසල්වාසීන්ට නීති දරක දාන්න කියලා බොහොමකට පම්හෙම කරපම් කිව්වොත් කටුකයක් තමයි කියන්නේ. කටුකය කියලා කියන්නේ මියුසියම් එකක් නෙවෙයි. කටු කොහලක්. මල වාතයක්. ඉතින් අපිට සිද්ධ වෙනවා එතකොට අර වගේ සිද්ධියකින් සතිය පිහිටවන්න නෙමෙයි සතිය පිහිටීම හරහා අපිට ඇති සාමාන්‍ය බුද්ධිය දැනගන්න පුළුවන් මේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි තමන්ම කරපු දෙයක් ආපිට ආවට පස්සේ විවේකයේ ඉල්ලුවාට විශ්‍රාමයේ ඉල්ලුවාට උදකලාවේ ඉල්ලුවාට මේ දේවල් වලට අපි අරගෙන යන්නේ ඇදගෙන යන්නේ නාස්ලන් උදාපු මීහරකෙක් වැඩට අරගෙන යනවා කාලේ බැඳලා ඉන්න හරක කපන්න අරගෙන යනකොට අරගෙන යන්නේ. අතර අතර දින එකට ගැට ගහලා වදකාකාරයට අනිවාර්ය නැති මොකද කරන්නේ? ඒ නිසා ඊුවෙන් පාඩමක් කරගන්න ඕනේ. ඒ වෙලාවට අපි සීබුද්ධියට වැඩක් කරනකොට ප්‍රධානම දේ තමයි වැඩි ප්‍රයෝජනෙවත් මොනක්වත් නෙමෙයි අපි ඒක විවේක බුද්ධිය කරනවා. ඒක නිසා කියන්න තියෙන්නේ අපි එදිනා ජීවිතේ වැඩ කරනකොට අපි ලබන ජයග්‍රහණ හෝ පරාජයන් එහෙම නැත්නම් හරි වැරද්ද නෙමෙයි වැඩේ මත්තර මේකෙන් මේ ආතන්වාසිනමක් වුණා ක්‍රියාසිත පහල වෙන නමුත් ඒ තාක් අලක් මේ කරන හැම එකකින්ම ඉස්සරහා සකස් වෙනවා ඉස්සරහා සකස් වෙන එකට දැන් මේ වෙලා තියෙන නොදැන කළ පාපේට වෙන් කෙවන් කියන එකෙන් ආදර්ශයක් අරගෙන ඉස්සරහට යනකොට අනුන්ගේත් වීකේ සලසමින් තමන්ටත් වීකේ ඇති කරගෙන කරන්න පුළුවන් හැමදාම කවුරු හරි සඳහා නොහිතූ ආකාරයට උදව් කරන්න. සේවාවල් කරන්න. කරුණාසහගත වැඩ කරන්න. මෛත්‍රී සහගත වැඩ කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ මට දුකලාව ලැබේවා. මට විවිකේ ලැබේවා. මට විශ්‍රාමයේ ලැබේවා කියලා කරන ගියාම අරකින් සතියේදී මේ පිටවන්නේ සම්පජඤ්ඤේට අදාළ ආහාර වර්ගයක් ඒ ඒ සම්පජඤ්ඤය හම්බ වෙන්නේ තනිකලාට පවත්වන සතිය නිසා තමයි. ඉතින් එතකොට එන්නේ එන්නේ ආගේ ආජීවය සම්මා කර්මාන්ත සම්මා වාචා කියනව එමීට එමීට එමීට හැදෙන්න අර වගේ මේ මම මෙහෙවාගෙන ගෙනියලා කලබල කරන මේ වැඩ අධික තත්ත්වයටපත් කරපු එක නිකන් ආදර්ශයකට ගන්න පුළුවන් ඉස්සර අපි මේවා ගණන් ගන්න තෝ කරපු නිසා අද මෙහෙම වෙලා තියෙනවා කියලා ඒක නිසා මේ කෙනෙක් අපිට දැක ගන්න පුළුවන් නම් අපේ ජීවිතේ එහෙම කලබල වෙන්න නැතුව විවේකීව තමන්ගේ දවස ගත කරන්න පුළුවන් ඒක නා බුදුහාමුදුරුවෝ කියන්නේ ලක්විති රජු වණ්ඩත් වැඩියේ නම්බුකාරයි. තමන්ගේ වැටක තමන්ට ඕන විදිහට කරගෙන ඉන්න පුළුවන් කෙනා අනුන් වෙනුවෙන් මේ වෙලෙ කළ යුතුයමයි මේ මොනකර බෑ කියලා වගකීම් දෙන එක මට නම් මට නම් තේරෙන්න පටන් ගන්න තියෙන්නේ දඬුවමක් විතරයි. කවුරු හරි කියනවා මේ වැඩේ ඔබ මේ වෙලාව කරන්න ඕනයි කියලා. ඒක මේ මොන්න තරම් නම්බුවක් වුණත් නැත්නම් දඬුවමක් වුණත් පෙර කරන ලද අකුසල කර්මයක් නිසා තමයි වෙලා. අපේ වේගයට අපිට වැඩ ටික කරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ ඊට වැඩිය සුර සපක් ඊට වැඩිය සපිතල සපක් තියෙනවා. ඒ නිසා දහන වශයෙන්ම අනුන්ට වීකේ දෙන්න පුරුදු වෙන්න විස්රාමයේ දෙන්න පුරුදු වෙන්න අනුගේ උද කලාවට ඇඟිලි ගන්න යන්න එපා. දැන් බුදියනින කොටියන්ට බුදියන්නට. නැගිටවන්න යන්න. ඒකෙන් තමනුත් බලාපොරොත්තු වෙන්න පුළු පුළුවන් වෙලාවෙ මට හම්බෙලා තියෙන මේ ජීවිතේ ජීවත් කරන චිත්තක්ෂණය කියලා කියන්නේ මට මාත් එක්ක ඉඳ හම්බ වෙන වෙලාව. ඒක නැත්නම් අර පිටරත්නාගේ දින්දු ඇටියට මට දෙන්න මගේ පුංචි කාලේ ඊළඟ දින වැඩි හිටියන් ගෙනේ නංගියේ මල්ලි. පොඩි එකෙන් ඊළඟම උඩට තේරෙනවා ඔහුගේ කාලේ ඔය ලස්සන ගත කරන කී අම්මලා කියලා පාඩම් කරපන්. රත්නදපන්, රත්කාපන් කියලා. අරටම වදකාගාරයක්. උතෝන කරලා තියෙන්නේ ලස්සනදී ජීවත් වෙන්නේ. ඒව කරනවා නම් දරුවන්ට අම්මලාට අප්පලාට අර විදිහට අපිට කැපෙනවා. අපිට කැපෙලා අර වගේ දඬුවම් දෙන්නවා. ඒ නිසා පුළුවන් නම් මම වගේ බදින්න නැතුව ඉන්න. ඒතර කාටවත් ඇඟිලි ගන්න දෙයක්වත් නැහැ. ඒත් ඇඟිලි ගන්නවා. ඒත් ඇවිල්ලා ඇඟිලි ගන්නවා. එimhe මේක තීන්දුවක් ගත්තයි කියලා ජීවිතේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් මේකෙන් ගන්න පාඩමක් තියෙනවා. අපිට මේ වගේ තැන්වලදී හොඳට තේරුම් අරගන්න පුළුවන්. අපි විවිධ සඳහා වුණාම හේතුවක් නිසාවත් තව කෙනෙක් බනවන්න එපා. තව කෙනෙක් බනවන්න හිත වුණා නම්, ආමන්ත්‍රණය කරන්න හිත වුණා නම්, කියන අපේ බරපතල දුර්ලභමක් කියලා හිතා ගන්න. කිසිම විදියකට මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක් බනවන්න නැතුව මේ தত্ত্বය දරාගෙන ඉන්න බැහැ. මේ අඩපාඩුවක් තියෙනවා. ඒකට වෙන කෙනෙකුට කතා කරන්න තු ඉන්න පුළුවන්. මේක ඒකට හොඳ ලොකු ආදර්ශයක් වෙනවා. හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතය ගරු කරගෙන ඉන්නේ ඒ නිසා අපි මොනම හේතුවක් නිසා හෝ තව කෙනෙකුට ආමන්ත්‍රණය නොකර ඒ අර ගෝසිංගවණේ හිටපු ඒ ස්වාමීන් වහන්සේලා තුන්නම ඉඳලා තියෙන්නේ කයින් වෙනුණාට එක හිතින් කියලා බුදුහාමරණ කියනවා. කාට හරි බරපතල වතුර බාල්දියක් ගෙන යනවනේ තඩලා ගෙන යන තියෙන්නේ. ඉතින් යා කරන් ලින්ද ගාවට ගිහිල්ලා වතුර බාල්දිය පුරවන තනියෙන් උස්සන්න බෑ. ඒකට තඩ තඩ ලීය දාලා එක පැත්තකට කර ගහලා බලාගෙන ඉන්නවා අනික කම්සොන්ට පේනක. අනික කම්සොයිලා සත් හදනකොට ඇවිල්ලා එහා පැත්තට කඩ ගහලා එන්න ගිහිල්ලා තිබ්බා. ස්තුති කිරිලා කතරත දීමක් good morning කියවිලක් නැහැ ගියා. හැබැයි හිතින් එකට ජීවත් වෙන්නේ අපි කයෙන් වෙන වෙන වෙන ජීවත් වෙනවා කියලා. ඒක තමයි ගෝසිංගවන නිදර්ශනේ පෙන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අපිට ඉන්න පුළුවන් නම් අපි හිතනවා එහෙම good morning කිව්වේ නැත්නම් හරි. good morning එකේ මොකොත් නැහැ කරන්න දෙන වැඩ ටික හරියට යුතුයකම් බලලා කරනවා නම් එකම පවුලේ අය වගේ එකම ප්‍රයෝජනීය මිනිස් මෙහෙවිච්ච කණ්ඩායමක් වගේ යනකොට දුමාකාරයේ මේ මනසෙන් මනසට කියන කතාව නිහඬ බණ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක අබෞද්ධ නැති පොඩි කාර්පවා තේින මේ පිරිස අතර කතා නොකරුවට ඉඟිපෙකි නොකරුවාට ශරීරයේ කාය විකාර නොකරුවාට ඔක්කොමලා එක විදිහට වැඩ ගන්න හැටි. ඉතින් ඒ වගේ තමයි සර්වඥාන්සේ ඉන්න වෙලාවෙදී මේ භාවනා කරන භාවනා කරන පිළිගත් සර්වඥාන්සේ තින්නකොට කටයුතු ටික ලස්සන මීමැසිපතියක වගේ සිද්ධ වෙනවා. කාටවත් විධාන කෙරෙල්ලක් දඬුවම් කෙරෙල්ලක් මොකක්වත් නැහැ. කරන්න තියෙන වැඩ කරගෙන යන එකයි තියෙන්නේ. ඒක හරීම මේ අන්නම් කියන්නේ ඒක මේ නිවන වගේ කියලා. ඇතුළත නිවන වගේ තමයි ඉස්සක් එක්ක ඉන්නකොට ඒ බේස් එකිනෙක අවබෝධ කරන සාමයේ පිණිස ඕන කැපකිරීමක් කරනවා නම් ඊට වැඩිය බාහිරේ අපිට වෙන බලාපොරොත්තු වෙන්න සපතක් නැහැ. දරුවෝ නොගෙට යනකොට ගොඩක් වෙලා සංකීර්ණ ඒකමයි දරුවන්ගේ ප්‍රකාශය තිබුණා වන්සතර කොහොමවත් සංකීර්ණ තිබුණා හරවන්න සිද්ධ වෙනවා ඒ වගේ මේකදී අපි වැරද්දක් කරන්නේ වැරද්දක් නන් නෙවෙයි මගේ දරුවට කියන වගේ ලෝකේ දරුවෝ ඔක්කොම හැදෙනවා නම් වඩා හොඳනේ දැන් ඔය දෙන්නේ මගේ දරුවා ගැන විතරනේ අන්න එතන කොසදී. මාදායතනියම් පුත්තං ආයුසායක පුත්තු වන්නකේ තමයි. ඒ ඒවම්පි සබ්බ භූතේ. සියලු ලෝක සත්‍යයන්ට මොක කරලා දෙන්න පුළුවන් නම් තටමැව්වට කමක්. ඒක කරන්නේ නැහැ මගේ කවිතරක් බේර ගන්න හදා. නඩක වැඩක් නෙවෙයි. සාන්තිකේ තියෙන පටුත්වයේ ඒ ඒ මොනවාක්වත් නැහැ මගේ දරුවා හින්දා. දරුවාට තියෙන ආදරේ නිසා නෙවෙයි කියලා බුදුහාම කියනවා. ඔබට තියෙන ආදරේ නිසා තමයි දරුවා මාර්ගේ දරුවා හඳුනොත් අම්මට නම්බුව. ඒ දරුවා හොඳ කරන්න හදන මිසක් ඒක නෙවෙයි දරුවගේ හුදු මොකද්ද කියන්නේ. නයිසර්ගිකව දරුවගේ මන අපේ බලාපොරොත්තු වීමක් නෙවෙයි මේ කරන්නේ. එහෙමනම් දරුවගේ බලාපොරොත්තු වෙනවා සීළු දරුවන් කෙරේ කරන්න පුළුවන්. ඒ පාඩු. මගේ කියනව මම කියනව ලස්සන කළා සුද්ධ කළා තියාගෙන මම පෝෂණය කරන්න කරන වැඩක්. ඒ වෙදී මේ වගේ සභාව විතරයි කරන්න පුළුවන් වෙනදන් කියනනම් කුටි කණ්ඩ වෙනවා. මේ තරම් කරුණාවක් දයාවක් නැතුව කොහොමද කරන්න කියලා. නම සත්‍යද මොන දිල කරන්ද ඒ මේ තමන්ගේ ටික විතරක් මේ පිරිසුදු කරගන්න හදන ගතිය තියෙන මේ මතුරු ගතිය. ජීව ලස්සනක් නැහැ. ලස්සන තියෙන අපි තේරුම් ගන්න ඕනේ අද අද પરම්පරාව අපේ પરම්පරාව වගේ නෙවෙයි. ඒකට ඒ අතන්ට ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම ඒ දරුවන්ගේ ඒ තාක්ෂණයේ යුගයේ පැත්තෙන් බල්ල ප්‍රශ්නට උත්තර දෙනවා මිසක් අපේ මේ සංස්කෘතික පසු පසුබිමින් ඒවට උත්තර හොයන්න බෑ. ඒ මොකද මේ ඒ දරුවෝ ඒ දේ කරාට අපිව හිතන පිළිහිල්ල නොපිරෙන්න ඉඩ තියෙනවා. දරුවෝ පිරෙන්නේ නැහැ. අපිට ඒ අලුත් දේවල් වුණාට ඒ දරුවෝ ඉපදලා තියෙන මේ පරිසරේ. ඒ නිසා එයා බේරගෙන ගත කරනවා. ඒ අර ගහම් පාසලේ උගන්වන්න ගිහිල්ලා මම හිතන්නේ කීස්පරෝ පන්සලේ ඒ කෙනෙක් කියනවා. පන්සලේ ගිහිල්ලා උගන්වපුවාම ඉස්කෝලේ ටීචර් කෙනෙක් පන්තිදියා බලපුවම එකම ළමයෙක්වත් මේ පාඩමට පන්තියට උනන්දු ගතියක් පෙන්වන්නේ නැතුව ඔහේ බලයි. ඉස්සෙල්ලාම අඩු ගන්නකොට හොඳට පේනවලු ඒ ළමයා ඒක ආසාවෙන් ඉගෙන ගන්නවා කියලා. නමුත් මෙහෙම නැත්නම් ඒනට 95ක් විතර 95ක් විතර ලකුණු ගන්නවා. පන්තියේදී ඔය නිකම් බලන්නේ. ඒ වුණාට හොඳට ඒ ළමයා උකා ගන්නවා. අමාරු කොහොමදක් කරන්නද ඒ නිසා ඉස්සරහට ගුරුවරයෙකුට පංචයට ගිහිල්ලා පොඩි ළමයින්ට උගන්වනකොට එතනදී හම් වෙන මේ ළමයා ඉගෙන ගත්තා. මෙයාට තේරුණා කියන එක ඒ ගන්න බැරිද? ළමයි ඒක පෙන්වන්නේ නැහැ. උකහා ගන්නවා. අන්තිමට වැඩේ කරලා දෙනවා. වැඩේ කරලා බලනකොට අම්ල දාතල බලාපොරොත්තු වෙන ප්‍රතිඵල හම් වෙනවා. ඒ නිසා ඒකට ඒ වගේ ප්‍රශ්න වලට අපිට පුළුවන්කම තියෙනවා නම් අර තාක්ෂණයේ අද තියෙන මට්ටමින් කල්ප ප්‍රශ්න බලන්න ඕනේ. ඒ දරුවගේ පැත්තෙන් බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දරුවගේ මානසිකත්වය ගන්න කෙනෙක් පැත්තෙන් බලන්න ඕනේ. එතකොට අපි හිතන තරම් පිළිහෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. මම කියන්නේ ඒවම දරුවන්ගේ පැත්තම ගන්නෑ. ඉඳ තියෙනවා ඒක තේරුම් ගන්න බෑ. අපි හැදලා තියෙන වෙනම සංස්කෘතික මට්ටමක ඒ මට්ටමේ මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. මේ චන්දරා ගිය වෙලාවේදී ඒ මාත්‍යා සංවිධානය කරා දුවා දරුවන්ට වෙනම ධර්ම සාකච්ඡාවක්. ඉතින් මම කොහොමද කියන්නේ. ඉතින් ඒ ළමෝ ටික වාඩි වුණා. අම්ල දාත්‍ර වට කරගත්තා. ඉතින් අම්ල දාත්‍ර දරුවෝ ටික මැටි කරන්නේ එහෙන් අනිනවා මෙහෙන් අනිනවා අනේ ගාන්තේ උන්ට කකි කරවෙන හැටි කියලා දෙන්න උන්ට අපාය බයි කියලා දෙන්න කියන ප්‍රශ්න. මොකද කරුණා කරලා වැඩි හිටියෝ කර බලන්න. මේ ළමයින් කතා කරන්නේ. එක එකක් කතා කරන්නේ. එක එකක් කතා කරන්නේ. ඒ තමයි මේ රැස්වීම මේ දරුවන් කරපු කරදර. දරුවන්ගේ මනාපයන්නේ නෙවෙයි. ඉතින් අපි ගෙදරදී දරුවන්ට අනිනවා මැදුවල දැන් මං ආපුවා මං ලව්වත් අනවන්නා. මම කව මයි කිසිම ඕනාවක් නෑ මම කව අනේ කරුණා කරලා අනේ පොඩි එකක් කතා කරපළයි. ඉතින් ඉන්න අර විප්ලවීය මිනිසෙගේ පුතෙක් දුවක් අවුරුදු කියලා නම් ඒකට අවුරුදු 17ක් 18ක් විතරදී. ඒ දාන්නේ මට කතා කරන්න ඕන කමක් ඕනේ මේ උභාන්සිය කියලා මම මේ කතා කරන්නේ මම නියෝජනය කරන්න ළමා වයසත් ඉක්මවලා ඉන්නේ. අපේ දෙමාපියෝ කියන්නේ කවමදාකවත් සන්තෝෂ කරන දෙයක් ඒ නිසා අපි අතහැරලා තියෙන කවදාවත් ඔබ වහන්සේත් ඉන්නේ පන්ති ඔබ වහන්සේගේ විසඳුම්ක ප්‍රශ්නයක් අහලා වැඩ නැහැ. ඉතින් මම ගියා අම්මව කටේ අත දාන්න වටින මේ කියන දෙයට මම ඇහුවා අනේ මට තේරෙන්නේ නැහැ මම ඔස්ට්‍රේලියාව හැදිලත් නැහැ දන්නෙත් නැහැ දැන් ඔය ළමයි ඔය ළමයිගේ පන්තියේ ඉන්නකොට ඔය ළමයින්ගේ මින් හැටියට ඔය ළමයි හැදිච්ච කටේට වැටෙන්නේ නැහැදිච්ච පැත්ත ඊට පස්සේ අපි ලාංකිකයන් ගිය ඔක්කොම ඉන්නේ හැදිච්ච පැත්තේ ස්වාමීන් වහන්සේ එතන තියෙන්නේ තම් විකර කෙල කෙලසිච්ච පරිසරය ඉතින් අපි අපේ ළමයි එකතු වෙලා අපි පුංචි කමට අපි පුළුවන් විදියට කටයුතු කරන ගියාට ගෙදර ගියාට කවමදාකවත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපි වගේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ අපිට වැඩිය උඹලා කෙලසිලයි කියලා. අපි මේ කරන සටන අච්චර අරගේ කුණු කොටකට අපි යගෙන දාලා ඒ මිනිස්සුලා කිසිම සදාචාරාත්මක වගකීමක් නැහැ, නැගීමක් නැහැ. ඉතින් අපි අර ගෙදර පරිසංශ හැදිලා එනවා ඒකල පාඩම් කරන්නේ ඔක්කොම කරන්නේ අම්මලා තාත්තා කවදාකවත් අපි අගේ කරන්නේ නැහැ. අපි පරදින සටනක් කරන්නේ. එතකොට අර සයිතු බුදුමහතු සන්තෝෂලාගේ අනේ ස්වාමීන් වහන්සේ මේ ටික හරි කතා කරලා කියූපේක හොඳයි කියලා ඊට පස්සේ මම ආවා දෙමාපියන්ගේ අපේ මේ ඉන්න ඒ පරිසරයේ පොඩි ළමයින්ට කාටද ඒජ් හැදිලා තියෙනවා. නෑ. එකෙක් හරි කුඩු ගහලා තියෙනවා. ඇඩික්ෂන් වල නෑ. මත්පැන් වලට අවු වෙලා තියෙනවා. ඒ කියන්නේ සුරා හැබැයිකට නෑ. මම කොහේ එහෙම කියන්න පුළුවන් පරිසරයක් අද තියෙනවා කියන්නේ මේ වගේ සමාජයක කොච්චර වටිනවද කියන්නේ. ඒ දරුවෙක් එච්චර මිනිස්සු මේ ඕසෙට යෝගේ කැත වැඩ කරද්දී ආරස්සාව වෙලා ඉන්නේද? ඉතින් කොහොම කරුවක්වත් මේ 100ට ගාණක් මේ නරක වෙන ගැටි තියෙනවා. ඒ නිසා දරුවගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න ගියේ නැත්නම් කවදාකවත් දරුවගේ සහයෝගයේ මේ අපි දෙන සදාචාරාත්මක පණිවිඩයට යන්නේ. ඉතින් ඊට පස්සේ කිව්ව පුළුවන් නම් අනේ මේ වගේ සාකච්ඡා නැවත නැවත කරලා මේ දෙමව්පියන් සහ දරුවන් අතර මේ පාලම දාලා දෙන්නේ කියලා. sannivedana පාලම දැන් කැඩිලා තියෙනවා. දෙමාපිය වැඩි දරුවන්ට මේ පටවීම් කරනවා. අර කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ළමයින්ට සුන්දර ළමා කාලේ නැහැ. එනිසා මේ දිමාවේ තනි කර වාක්‍යයන් වල දරුවෝ ගෙනල්ලා ඕස්ට්‍රේලියාවට ගෙනත් දැම්මා. ගිනාවේ හොඳක් බලාපොරොත්තු මම දන්න කවදාකවත් එහෙම නරකක් නෙවෙයි. නමුත් ඒ දරුවන්ට දෙන්න තියෙන ෆයිට් එක දිහා බලන්න. ඒ ඒ පන්තියක කරන වැඩ ඒ ළමයි මේ ඔස්ට්‍රේලියාවේ නැත්තම් බෞද්ධාතික පිරිසක් එක්ක ළමයිකට ගියාට පස්සේ ඒ ළමයට ඒකට මුහුණ දෙන්න ගියාට පස්සේ අම්මතර යුද්ධයක් කල්චරල් ගැප් එක ෂොක් එක බේරන්න බෑ ඒ කියන්නේ ළමයිගේ හොඳම ළමා වයස ඉගෙන ගන්න වෙලා. අවකාරී ඉගෙන ගැනීමක් කරන්න තියෙනවා. ඉතින් ඒකට අපි නරකයි මේ අර මානසික වශයෙන් කකුල් මාට්ටු දාන්න යන කරකටයි. බුදුහාමතරන් තේරුම් අරගෙන කරන්න ඕනේ. ඒ දරුවන්ගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න. ඒ මගේ අනිත් ජෝක් එක තමයි අපි පුංචි කාලේ අපි පිස්සු කෙලපුවා මතක නැහැ. අපිට දැන් අපි ළමයි හදන්නේ කියලා. මට නම් කොහොමඩක්වත් මානසික අයිතිවාසිකමක් නැහැ. තව කෙනෙකුට හැදියම් කියන්නේ මොකද කරන්න තියෙන කඩප්පුලි වැඩ සේරම කරලා දෙනවා පොඩි කාලේ. දැන් ඒ වුණාට අපි උඩ ඉඳගෙන වටත් අක්ක තේ තියන බබා බොරු කියන්න බෑ. ඕරකම් එහෙම කරන්න බෑ. මොන කටෙන් කියන්නේ? අපිත් ඒකට අපි දැනගන්න ඕනේ අපි අද මෙතෙන් දෙනකොට අපි අර කියගාඩ් කියන එක්සිස්ටෙන්ෂලිස්ට් එයාට කියන්නේ සාන්දෘෂ්ටිකවාදියයි කියලා. එයා කියනවා ආධ්‍යාත්මික ජීවිතයක් නෙමෙයි සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයක් ගත්තාම පැතිකඩ තුනක් තියෙනවා කියලා එක සාමාන්‍ය සර්වචනාතින ජීවිතේ යාම තුනක් තියෙනවා ප්‍රථම යාමයේ මධ්‍යම යාමයේ අවසාන යාම කියලා ප්‍රථම යාමයේ සෙල්ලම් යාමයේ කියලා තියෙනවා. ඒ යාමේදී ස්ත්‍රී පුරුෂකම අඳුරන්නේ ඉතින් බෙලිකටෝ හැන්දක් කරන පොස්කොල ගොට්ටක් කරන ඉතින් අපි සෙල්ලම් කරනවා. ඉතින් එතෙන්දි තියෙන සම්පූර්ණ මේ අපි කියන ක්‍රීඩා දශකය කියලා. ඒ ක්‍රීඩා දශකේ ඉඳලා ඉන්දියාවට පස්සේ ඔන්න වැඩි විදියටපත් වෙච්ච ගමන් අපිට මොකද්ද වෙනසක් ඇති වෙන්න ගන්න. ස්ත්‍රියා කරේ පුරුෂයාට පුරුෂයා කරේ ස්ත්‍රියාට දීමක් අර ලිංගිකකම පහළ වුණාට පස්සේ අන්නාර තිබුණු අර සමාගතිය වෙනුවට කොළු ගති කෙලි ගති කියලා වෙන් වෙනවා. මේක තාමත්ම ධර්මයේ මුස්ලිම් සමාජය. මුස්ලිම් සමාජයේ ළමා වයසේදී ඕන විදිහට ඥාන පිළිමේ දඟලන්න දෙනවා. වැඩි විපත්ති ලකුණු එනකොටම කෙල්ලෝ සේරම ගෙට ගන්න. ඒ නිසා මම හිටපු මුස්ලිම් යාළුවෙක් ඉන්නවා අක්කලා හතර දෙනෙක් ඉන්නවා හතර දෙනාත් වැඩි විපත්ති වීමත් එක්කම පිස්සු ඇතුලයි. අර ඉඳපු සම්පූර්ණ ශ්‍රී ලංකාර ජීවිතය අතහැරලා ගෙට දාලා වහන. ඒ අපේ මංජෙත් වෙනවා. ඊට පස්සේ යා කියනවා කීග්‍රඩ් කියන එක නා දැන් අර අර සෙල්ලම් වයසේදී අපි සදාචාරාත්මක වකීමක් නැහැ. අපි සින අපිට සතුට වැඩි කරන එක විතරයි. එහෙම කරන ඉඳලා අර පෞ ජීවිතයට ගිය ගමන් ඒ පුත්‍රට සදාචාරාත්මක වගකීමක් ලැබිලා තමන්ගේ දරුවන් හදන එක එහෙම නැත්නම් විවාහක දෙපලක් වශයෙන් රටේ හොඳ නමක් ගන්න එක වගකීමක් වඩටපත් වෙනවා. ඉතින් එතෙන්දී අර සින්දුවේ තියෙන්නේ මේ කොස්කොල ගොට්ටට පිල්කටු හැන්දට ඉතින් ආයිබෝවන් කියන එක හරිය අකමැත්තෙන් වගේ කරන්නේ. නොකර බෑ. තමන්ගේ දරුවෝ ඉදිරියට තමන්ට කෙල් සෙල්ලම් කරන්න බෑ. ඉතින්දී සදාචාරත්ව වකිම ගන්නකොට සෙල්ලම්කාර ජීවිතේ පාවා දෙනවා. මේ පාවා දෙන්න වෙන්නේ ඊටම අකමැත්තෙන් ඒක කරන්නේ. ඊට පස්සේ එයා ඒ ඒ පටන් ගත්ත මැද ජීවිතපත් වෙච්ච කෙනා වනස්පති රුක්ෂයක් වගේ ඒ පුද්ගලයාට සිද්ධ වෙන තමන්ගේ අම්මයි තාත්තා බලා ගන්නවා. පිරිමියෙක් නම් ඉච්ඡාවගේ අම්මයි තාත්තා බලා ඉත්‍ත්‍යයන් තම පුරුෂයා ගමයට අතපලා ගන්න. ඔක්කොම බලාගෙන දැන් මෙයා මේ ආර්ථික වශයෙන් දෙහිලපනස බොහොම ස්ථාවර තැනකට ඇවිල්ලා සදාචාර ජීවිතයක් ගත කරලා අවුරුදු 40 50 යනකොට තේරෙන පටන් ගන්නවලු මැටි කරත්තයක් හදන මීහරකෙක් වගේ ජීවිතේ බරාදිනවා මිසක් අන්තිමේ සත්‍ය මොකද්ද මේ ජීවිතේ කියලා. අර ඔක්කොම බර ගෙවුවට පස්සේ ඉතින්දි සිද්ධ වෙනවලු යාට අර මෙතෙන් දෙනකන් තිබුණ හොඳ නරක තේරුම් ගන්න. සදාචාර තේරුම් ගන්න. ඊට පස්සේ සත්‍යයේ නාමයෙන් සත්‍ය කියන්නේ මොකක්ද කියන වෙනුවෙන් එයාට ඒ සදාචාර ජීවිතයෙන් සමුගන්න වෙනවා. සදාචාර ජීවිතයෙන් හොඳ නරකෙන් ඔය ඇයි හොඳයි කියන එකෙන් සමුගන්න නැතුව එයාට කවදාකවත් බෑ මම කියන්නේ කවුද? මොකටද මේ ජීවිතයට ආවේ කියන එක තේරුම් ගන්න. ඉතින් එතෙන්දිත් අර ඉච්ඡර ලස්සන හදාගත්ත ආර්ථිකේ ඉච්ඡර ලස්සන හදාගත්ත තමන්ගේ චරිතය නැත්නම් නම්බුනාම සියලුම අතාරින්න වෙනවා සත්‍යේනවා. නිසා ජීවිතයේ පැසළු වයසට යනකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ වයසට මේ මේ නම්බුකාරම් ඕනේ. මේ සල්ලි ඕනේ. මේ මේ විදායක බලතල ඕනේ. නමුත් සත්‍යයට යනකොට මේක අතාරිනවා. අතහැරියට පස්සේ තමයි අර තේරෙන පටන් අරගන්නේ මේ ඒ නම්බුකාරකම්, මේ මුදල්, ඒ ඔක්කොම තියෙනකන් අපිට කාදා නිහතමානීව ඇත්තට මුණ දෙන්න බෑ. අන්න ඒ වගේ මට්ටම් තුනක් යනවා කියලා කියනවා මිනිසෙක් ජීවිතේ ජීවත් කරනකොට. ඒක නිසා මේ සුන්දර ළමා වයසෙන් වැඩිහිපත් තත්ත්වයටපත් වුණාට පස්සේ අපි හුඟා කළාට අර ළමයික් වශයෙන් අපි ගත කරපු විදිහේ අමතක කරලා බලන්න ගියොත් ළමයි කෙරේ අපි කරුණා විරහිතව කටයුතු කරන්නේ. අපිත් තේරුම් ගන්න ඕන අපිත් ආයේ ව්‍යවහාර හතක්. එනකොට අපි අදින් කොච්චර දුවත් අර කියලා. අදින් නමුත් අපි අදින් අම් කිසි මට්ටමකට සදාචාරයක් අතෝ ජීවත් වෙනවනේ වැරදි තිබුණා. ඒ චීදී අපි හදාගත්තනේ. මේ විදිහට බැලුවොත් අපේ දරුවෝ ඒ තරම්ම ඒ තමයි මේ චොක්කාර නරක වැඩ කරන අය නෙවෙයි. මම ඒක දිහා ඒ බලන බැල්ම තියාගන්න. ඒ වගේම එක දරුවෙක් දිහා මගේ දරුවා කෙනෙක් බලන්න නැතුව පුළුවන් නම් හැම කෙනාම කෙරේ හැම දරුවෙක්ම ඒ අද තාල්පජේ නව තාක්ෂණයට යොමු වුණාට පස්සේ අපිට තිබුණ නැති අභියෝග වගේක් ඒ දරුවන්ට තියෙනවා. ඒක මේ හදාපෙදා ගන්න පැත්තෙන් බලනවා මිස ඒ දරුවෝ අත්නෝමතිකෝ මෙවට මුවිලා ඉන්නවා කියලා චෝදනා කරන්න කිව්වොත් දරුවගේ දෙමාපියන් අතර තියෙන sannivedanaye කඩලා ගියොත් දරුවන්ට තියෙන එකම දෙයයි දෙමාපියන්ට වෛර කරන එක විතරයි. ඒක අද විශේෂයෙන්ම බෝ වෙන රෝගයක් පාටපත් වෙලා තියෙනවා. මම ගිය පාර ගිය වෙලාවේදී ඒ දලයි ලාමතුමාගේ සාකච්ඡාවක් බලන්න ගියා මම දැකලා තියෙනවා. ඒ දලයි ලාමතුමා කිව්වා ඉස්සර අපු කුංචි කාලේ ගෙදර හැදෙන දරුවන්ගේ ද්වේෂය තිබුණ තාත්තට කක්ක සරයි පරුසයි දැන් තන්නේ කර ද්වේෂයනේ අම්මට. ඒ ඒපේ පහුගිය අවුරුදු 30 ඇතුළත මේක පෙරුණා. ඒක නිසා කිව්වා ඉස්සරහට සමහර විටක ලෝකේ ත්‍රිගුණ තරම් ධර්ම කත යුද්ධයන එකක් නැහැ. මේ ශක්තිය පැතිරලා ජීවිතයට අසං කරලා යුද්ධ නැති වෙන්න ඉඩ තියෙනවා. සමාජයේ සහ විතරක සාමය වෙනුවෙන් විතරක තියෙන සමගිය වෙනුවෙන් ඉත්‍ත්‍යාවට මාතෘත්වයට විශාල වගකීමක් පැවැත්වෙනවා. ඒක නොසලකා කටයුතු කෙරුවොත් සම්පූර්ණ පුවක්කිටක් ගලේ ගැහුවා වගේ මුළු පවුලම කඩාවිදලා යනවා. ඒක ඉතින් ඒකට ලෑස්ති වෙන්නේ. ඒ ලෑස්ති වෙන්න හොඳට සතුටුමත් වෙලා අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැතුව අපි මේ ඒ කට්ටිය වව් කරනවා මම ගෙවනවා කියන පැත්තෙන් ඉන්නේ නැතුව මේවා දරාගෙන හිටියොත් පවුලේ සමගිය හිටි. මේවා දරාගෙන හිටියොත් සමාජයේ මේ සංස්කෘතික ලක්ෂණ පිහිටයි. එහෙම නැතුව අම්මා එහෙම නැත්නම් ගෘහණිය නැත්නම් මාතුගාම කියන නම බුදුහාමර පාවිච්චි කරේ ඒ පැත්ත මේකට ලෑස්ති වුණේ නැත්නම් හානි වෙන්න තියෙන ගැතිය වැඩි. ඒ නිසා මම කැමති භාවනා මධ්‍යස්ථාන වැඩිම ඉන්නේ කාන්තා පක්ෂිද. භාවනා කරන්න ගියා අර තේරිලා වගේ හරියට. තේරිලා වගේ දැන් අපි ළඟ තමයි ෂොක් ඇබ්සෝබර් එක තියෙන්නේ. ෂොක් සෙනකොට මේක දරාගෙන ඉවසපම් පපුව කියලා ඉන්නවා මිස කවුන්සලින් ගියොත් හරි දරුවන්ට ගහන්න ගියොත් හරි ගියොත් ඉතින් විදුරු භාණ්ඩ පොළොවේ ගහෝගේ තමයි. නිසා කියන්න තියෙන්නේ විඳගෙන දරාගෙන හිටපු තරමට සමාජික වශයෙන් අවුල් වෙන්නේ නැහැ. සමහරට ඒක ලොකු භාවනා පාඩමක් වෙනවා ජීවිතයට අභියෝගයක් වෙනවා. ඉතින් මම මේ මේ මේ පිරිමිටි ඔක්කොම නිදාස් කරලා යවන්න මම කතාවක් නෙවෙයි මම කියන්නේ. මම හිතනවා අද මේ මේ වගේ විශේෂ සමාජික ඉන්දියාව අම්මා කෙනෙකුට පිරිමිකට වගේ රස්සාව කරන්න සිද්ධ වෙනවා. දරුවෝ බලන්න සිද්ධ වෙනවා. ඩ්‍රයිවිං ඒ වැඩ ඔක්කොමත් කරන්න සිද්ධ වෙලා අර කල්චරල් ෂොක් එක තියෙනවා. අපි අපේ අම්මලාට තාත්තලාට පිටු ගැටිත් දැන් අපේ දරුවෝ අපිට පිටු නැහෙනි ඔක්කොම ඉවසා දරාගෙන සිටීමේ මාතෘත්වයක ඒ බෑග් එක ටිකක් ලොක් කරලා තියාගෙන ඉන්න ඔක්කොම දාගන්න. සායසුගේ කරුණාව මෛත්‍රිය. කරුණාව මෛත්‍රිය කියන්නේ විතර පරිවර්තපස්සේ විතර දුක ඇති වෙනවා. සතෙක් නරකම කඳුළුම මේක කොහොමද විතරන්නේ කියලා කියනවා මෙත්තා මොකේන රාගං වංචේති කරුණා මුඛේන දෝසං වංචේති කියලා මෛත්‍රිය ගියාම අන්තිමට ගියාම රාගයට ගිහිල්ලා කෙලවර කළා මත් කළා දාන. කරුණාවෙන් ගියාම ද්වේෂයට ගිහිල්ලා මත් කළා දාන. ඒ නිසා මේ දෙකේ නිවන් දකින්න. මේකෙන් පුළුවන් හදිසිය ඇතුළේ තියෙන තදවර ද්වේෂ නැති කරන්න කරුණා ලාටුව පොඩ්ඩක් ගහලා නිකන් මේ චර්චර ගන්න මැෂින් එකකට ග්‍රීස් ටිකක් ගැහුවා වගේ ව්‍යාරෙන්ට එකක නැතර කරලා රත්න එක නැතර කරලා ජර්ගර ගෑය නැතර කරන පුනරබෑ මැෂින් එක සර්විස් කරන්නේ නැතුව ග්‍රීස් වලින් වැඩි කරනවා. කරුණාවේ තියෙන්නේ ද්වේෂ පදනම. ඒ කරුණාවේ යම් ප්‍රමාණයකට අපි දයානුකම්පාවෙන් යනවා. ඔව් මට්ටම පෙන්නට පස්සේ තද්ද ද්වේෂයකට හැරෙනවා. හැරුණ පස්සේ උන්නාමලා පේන්නේ වහකන්න පුළුවන් නැත්නම් ඒ තමයි මෛත්‍රී කරපේක මරන්න. ඒ තරමට යන නිසා දෝෂ මුඛයේනේ මේ කරුණා වංචිත කියලා. ඒ නිසා අපිට දැනගන්න වෙනවා කරුණාවෙන් ගිහලා මල පනින තැන. ඒ නිසා කියනවා කසමයි මෛත්‍රී ගිහලා මෛත්‍රී කරනකොට ස්ත්‍රියාවක් පුරුෂයෙකුට මෛත්‍රී කරන්න යන්න එපා. අයිතුන දෙන්න බැඳලා තමයි නැත්තේ. මම දන්න කීප දෙනෙක් ඉන්නවා මෛත්‍රී කරන්න ගිහලා වැඩි කොක්ක. එනිසා පුතේ කියලා තියෙනවා පුරුෂයෙක් පුරුෂයෙකුට මෛත්‍රී කරනවා ඔය පටලවා ගන්න එපා. ගියාම මෛත්‍රී අන්තිමට එන්නේ දැන් සයිකියාට්‍රිස්ට් හතර වෙලා දින්නේ දන්නවා. ඒක ඇතුළේ කාගේ හරි ප්‍රශ්නක් විසඳපු ගමන් පිරිමියෙක් නම් විසඳපු තනි වෙච්චන ගෑනු කෙනෙක් නම් ඊට පස්සේ නතර කරන්න බෑ. හැමදාම සල්ලි දීලත් නැත නැතු හරි කවුන්සලින් එනවා. ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා කියනවා සයිකියාට්‍රික් patient කෙනෙක්ගේ වෙන්වීම හදිසි මරණකින් වෙන් වෙනවා මිසක් දෙදේ තනියුණත් ඒ මාස දවස් තුනෙන් තුනට එන්න පටන් ගන්නවා. බඳලා නැත්තම් අදින් දෙන්නේ පිසියක්. <laughs> ඒක ෂුවර්. ඒ කරුණා කරන්න ගිහිල්ලත් ඒ කරුණාවෙත් අන්තිමට තියෙන ඔය යුතනීශා ප්‍රශ්නේ. එහෙම නැත්නම් ඒ වගේ ප්‍රශ්නකට ගියාට පස්සේ ඒ කරුණාවේ උත්තරයක් නැහැ. කරුණාවේ එහා පැත්තේ තියෙන අන්තිම කෙලවර තියෙන්නේ ද්වේෂය. ඒ කියන්නේ ඒ වගේ ඒ වෙලාවට වැඩ කරගන්න ටූල්ස් මිසක් ඒක නිවනට යොමු කරන දේවල් නෙවෙයි. ඒ වෙලාවට ඇතුල්ච අර මේ තද බල කටකරෝෂණ தත්ත්වේ නැති කරන්න කරුණාමයිත්‍ය පාවිච්චි කරාට ඒක අසීමිතව පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මට උගන්වපු ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ කරුණා මෛත්‍රී දෙක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් එකක්. ඕකද කවුන්ට් ගන්න බෑ. කවුරු හරි කරුණා භාවනාව හෝ මෛත්‍රී භාවනා කරන්න ඕනේ හොඳ ගුරුවරයෙක් රෙකමන්ඩ් කරොත් විතරයි. අවදි ගියට ලේසියට කරන්න පුළුවන් කරුණා මෛත්‍රී කරන්න ගියාම කොහෙන් කෙලවර වෙයිද? නේ මොකද ඒක ලීඩ් කරන ගිහිල්ලා අන්තිමට ඒකේ සම්පූර්ණ අනිත් පැත්තට හරවනවා. ඒකේ තියෙන පර්වර්ෂන් එකක් අන්තිමට. ඒක අන්තිමට තියෙනවා මේ ඒවට කියන්නේ විෂම විපල්ලාසකතියක්. මෛත්‍රී කරන ගියොත් ඒක විසභාග දෙයකට නම් මෛත්‍රී කරන හරි ලේසි. අන්තිමල රාගෙට හැරෙනවා. බලවත් ඒ නිසා ඒ වයිදී මේ ප්‍රමාණය දැනගෙන ඒ වගේ තියෙන හුදු උපකරණ විතරයි අවසානයේ දක්වා ඒකෙන් කෙලවරක් කරගන්න බෑ. ඒ නිසා ඒක ආහාර අධ්‍යාත්මය තුළ කොහොමද වෙන්නේ? ඒකට ආදී දෙන්නේ පුණ්‍ය නරකක දෙන්නම ඒක කරන්නේ විචාරකෙත් මේකක් වෙන ඒ නිසා මේ ආ ඒක වෙනින්ද ලස්සන වචන කියලා තියෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මස්මල් කෑම වගේ වචනකදී විමානයේ මතුවල පස්සේ මතුවල තිබෙන කාලයකට ඒ ක්‍රමයේ හැටියට අරාබියේ හිටපු ඒකාන්තර ක්‍රමයේ හැටියට පත්කන්න ඉස්සලා අත හොද ගන්නවා කියන එක අත්‍යවශ්‍යයිලු නීතියයි. ඉතින් අත හොදන්න වතුර නැහැනේ. ඒ නිසා තන්නිකර සුදු වැල්ලේ තියෙන වැලිය වලින් හරි අත පියන්නේ කියලා කියනවලු පත්කන්න ඉස්සලා. අත සුද්ධ කිරීමේ චාරිත්‍රාක්. ඉතින් ඒක දවසක ඒ සංසේ මේ අත හොද ගන්න නැතුව කෑමක් කනවා දැකලා එයාගේ යාළුවෝ දොස් කියලා කිව්වා. දොස් කියලා කියනවා අපි සුදු නම් චාරිත්‍රාක් කැඩුවයි කියලා. එතකොට ඒ කියලා තියෙන්නේ අර ඒ ශාසකනේ පිටින්න ඕනේ ගෞරවයේ පිටලා නෙමෙයි. තමයි ගුරුවරයෙක් නෙමෙයි මේ කතා කරන්නේ. ගුරුවරයා වැරද්දක් කරලා වැරදි පිළිගන්න. ඒක ඒ ශාසක කියලා තියෙනවා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ කටෙන් ඇතුළට යන දේ නෙවෙයි මනුස්සයා පිළිසිතු වීම අපිරිසිදුම තේන්නේ කටෙන් පිට වෙන දේ. කට පරීක්ෂා කරගන්න. ඒ වස්මාරු ගන්න එපයි කියලා ඒ ගැන කතා කරන්න ගියාම බොහොම බරපතල වචන කතා කරනවා. හරි සරපරසෝ වචන කතා කරනවා කන මිනිසුන්ට විරුද්ධව. ඒ මනුස්සයා කෑවත් නැතත් අහන මිනිහා කෑවත් නැතත් අරගේ හර සර වචන කතාක සංසාරෙන් අයින් කරනවා. ඒක නිසා හොඳට වැරදෙන මස් මලු කාලා හරි ගමන්න කඩ පරිසම් කරගෙන ඉන්නවනම් බුදුහාමර කියපු විදිහට අරිට වැඩිය හොඳයි. ඒ නිසා මේ කිසිම දෙයක ඒක තියෙන මේ ආවස්තික වටිනාකම එහෙම නැත්නම් යුටිලිටි වැලිය නැත්තම් ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්නවා මිසක් ඒක කවදාකවත් නිවනට යොමු කරන්නේ නැහැ. යම් ප්‍රශ්නයක් මේවා කරන්න මේ බේත පාවිච්චි කරන ඊට පස්සේ මේ ප්‍රශ්නේ උත්තරේ දෙකම තරයි. නැත්නම් යන්නේ කර්ණ මෙත්ත ඔක්කොම සමත භාවනාවට. සමතේ හොඳයි ඒලෙදී තියෙන එක. නමුත් ඊට පස්සේ විපස්සනා කරලා වල මේකේ තියෙන පර්වර්ෂන් එක එහෙම නැත්නම් ඒ තියෙන විපල්ලාසය තේරුම් අරගත්තේ නැත්නම් තමන්ම දන්නේ තමන්ම විශ්ින් හයි කරගන්න ට්‍රැප් එකට ආවා. දෙන්සා එකේ කෙලවර දක්වාම දන්න කෙනෙක් ලව්වා මේ වෙලාවේ මෙච්චර ප්‍රමාණයට මෛත්‍රී භාවනා කරපන් මේ කරුණ භාවනා කරපන් කිව්වොත් එයා දන්නවා මෙතනින් පස්සේ කරන්න එපයි කියලා. Taman විශ්ීම කරන්න පටන් අරගත්තොත් මුල දන්නෙත් නෑ අග දන්නෙත් නෑ කොහේ ගිහලා අතරමැද කියලා හිතන්න බෑ. ඒක මහසි භාවනා ක්‍රමයේදී පැහැදිලිවම කියනවා. මේ දේවල් කරන්න ඉස්සෙල් විපස්සනා කරලා මේ චරිතයට ද්වේෂ චරිතයක් නේ ගුරුවරයා දෙයි මෛත්‍රී භාවනා කරපන්. ඔබ කාගේ චරිතයක් නම් ගුරුවරයා දෙය අසෝභාන කරන කියලා හැබැයි ඒ ඒ රාගය හෝ ඒ ද්වේෂය සදාකාලිකයටපත් කිරීමක් එකකින් කරන්නේ ඒක නිකන් රබත් බෝලයක් අල්ල වතුරෙන් තද කරුවා වගේ වතුරට කියලා පොඩ්ඩක් යට කරලා දෙනවා විපස්සනා කරනකන් නැති කර ගන්නවා මිසක් 100 100ක් උත්තරේ නෑ. ලිඛිත ප්‍රශ්නයක් තියෙනවා. අනාගතය ගැන සිතීම සැලසුම් කිරීම භාවනා නොකරන අවස්ථාවන්හි කියනවා අපට ක්ෂණ සම්පත්තිය නැති කර ගැනීමට ගැනීමක්ද යනවා කර්ණාවෙන් පහදා දෙනෙමින් ඉල්ලමි. හරි වැදගත් මේ ප්‍රශ්නේ මොකද අපි හිතනවා ගියන් වශයෙන් ගියෝ හිතනවා අපේ මේ සැලසුම් කිරීම හිතීම ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් විශේෂයෙන්ම නායකත්වයක් දෙනකොට සීමිත සම්පත්තත්ව බලාපොරොත්තු ඉල්ලනකොට හිතීමා සැලසුම් කිරීම අපේ අතින් අනිවාර්ය කළ යුත්තක් කියලා. නමුත් ඒකට ප්‍රධාන හේතුව මේ පටිච්චසමුප්පාද දන්නේ නැතිකම අපි සැලසුම් කරත් නැතත් වෙන්න දෙන්නේ වෙනවා. ඒක තේරුම් ගන්න අපි භාවනාත් කරලා සාමාන්‍ය මුල් හරියදිත් නෙවෙයි. ගෝ කියලා ගියාට පස්සේ තමයි තේරුම් කරගන්නේ යම් කිසි කෙනෙක් අස් ඉත්‍යාත්මින් සති ඉදං අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉතං නොහෝති මේ ඇතිකල්ලි මේ වන්නේ මේකල්ලි මේ නොවන්නේ කියන එකට හිතවිල්ල හෝ චේතනාව තවත් කර්මයක් වෙනවා. නිසා අපි හිතන්නේ හිතන්න කුරුදු මනසකින් නොදියුණු මනසකින් තවත් වෙන්නේ පෑදීතිය පොරදී කරගන්න එක තමයි. නමුත් මුලදී කිසිම කෙනෙකුට භාවනාවකට යන්නවත් බෑ සැලසුම් කරන්න. බුද්ධ ධර්මයට එන්නත් බෑ සැලසුම් කරන්න. ඒක අවශ්‍යයි. නමුත් අන්තිමට වෙන්නේ මොකද මේ සැලසුම් ඉවට පුදුජන සඳහන් කර තියෙන්නේ යේ ලෝකේ උපේ උපාදාන අදිත්‍ථාන අභිනිවේෂානුසයත් ඒ පජහන්තෝ විරමතින උපාදියත්. අදිත්‍ථාන පරමාර්ථ මේවා සේරම අතහරින්න. ජීවන ලැබෙන්නේ ඒ ගිය දවසේ තමයි. මුලින් නිවන් ලබන්න අදිෂ්ඨාන කරනවා. කරලිලා අන්තිමට ඒ අදිෂ්ඨාන ගිය දවසේ තමයි නිවන් ලැබෙන්නේ. මේ කතා කරන්නේ වත් නෙමෙයි. මේ කතා කරන්නේ අපේ භෞතික සම්පත්තිය සඳහා, උපදී සම්පත්තිය සඳහා. ඒ නිසා අපි කර්මයේ සාකම්පලේ දන්නේ නැත්නම් එහෙම නැත්නම් හේතුඵල සම්පatti ඉදපච්චේතාවේ අදාළ හේතු ඇති කලී අදාළ ඵලයේ තියෙනක දන්නේ නැත්නම් අපි තුන අපේ කල්පනාවේ ස්මාර්ට් වෙලා අපිට මේක වෙන කම්බිනේෂන් එකකට යන්න පුළුවන් කියලා ඒකට ඒ බුදුම සංජි කියන්නේ අවස්ථාවාදී. Tamante එක සුදුසුකම් නැතුව ඒකක් අපේක්ෂා කරලා සැලසුම් පක්‍ර මාර්ගේ යන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක අවස්ථාවාදී. ඒ විදිහට අයට වගේ දෙකක් ගෙවන්න. ඒ නිසා හොඳම දේ තමයි ඒ අර ටාවිෂන් කියන ඒ ලාවුඩ්සු කියනවා අපි යම් කිසි කෙනෙක් වැරද්දක් කළා කියනවා එයා කරපු වැරද්දට එයා ගලවුවා මට දඩුවක් දාලා අපි දඩයක් වන්දියක් ගන්නවයි කියලා කියමු. ඒ වගේ වැඩේදී කර්මානුරූපව වෙන්න දෙන්නේ නැතුව නඩුවක් යන තරම් කුලප්පුව තියෙන ඉවසන් නැති නිසායි. නඩු කිව්ව නැසත් ඕක වෙනව දන්න අනුරූපව කර්මානුරූපව උඹ නඩුකාරයෙක් ළඟට යනවයි කියලා කියන්නේ මෙයාට උණු උණුවේ දඩුවක් කරන්න ඒකේ මෙන්න මොකද අලුතෙන් කරන්න කතා. ඊට පස්සේ වෙනම චක්‍රයක් කරකවන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට වයසට යනකොට යනකොට නැත්නම් භාවනා විශේෂ තලසනකට පේනවා. ඔය සැලසුම් කරන එක හැබැයි අපි කෙරුවට සිද්ධ වෙන්නේ කවම කවදාකවත් සැලසුම් කරපෙක නෙමෙයි. ඒක නම් පොළොවේ යට ගහලා ගියතයි. දැන් ඔබට හොඳම නිදර්ශනය තමයි දැන් වෝල් ස්ට්‍රීට් එකට මොකද වෙලා තියෙන්නේ කියන්නේ. ආය බැංකු කඩන වැටෙන්න ගියාම රත්තරන් මුලකාරයෝ ඉන්නේ. එකේ කුටුවක්වත් තාම කියන්න බෑ කියනෝනේ යකඩ ගණන් බැසි මොකටද කියලා කියන්නේ පුළුවන් කියන්නේ. මේ ඔක්කොම දෙල්ලන් අසේ යකඩ ගණන් බැස පෙට්‍රල් බැස. එකම ෆෝමියුලා එකටත් අහුවෙන්නේ නැතිලු. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මිනිහකෝ මෙච්චර ආර්ථික කඩාන වැටෙද්දි බැංකුවල පඩිය තුඟුරේට වැඩි කරනවා. ඒකෙල්ල හාවර්ඩ් යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස්ලා කෝටි 72ක් කරන් තියෙන එක පේපර් එකක් දෙන්න ගාර්මන්ට් එකට ඒක කියලා තියෙන වැටෙන්නේ නැහැ කියලා. ආර්ථික වැටෙන ඌ හොඳටම දන්න වැටෙනවා කියලා. බැංකුවෙන් ඌට විතරක් මෙච්චරක් කෝටි ගාණක් දීලා තිනු ඌ පේපර් එක ලියලා අස්සම් කරලා තියෙනවා රටේ මහ ඌරා. වැටෙන්නේ. දැන් අහන ඌගෙන් නෙලා උඹ මේකට මෙච්චර ගාණක් ගත්තා නේද? වැටුණා නේද? දැන් මොකද කියන්නේ? ඉතින් ඌ මොන කවුරු බැන්න තුරන කෝටියක් අද උගේ දාක්කුවේ. ඔන්න ඔය සැලසුම් වල තියෙන දැන් අපි ඉන්න යුගයේ. මම ගියා ඔය NASA එකට රොකට් අරිනකට මම දන්න හොඳටම දන්න කෙනෙක් හම්බෙලා පොඩි කාරණාවක් දැනගන්න කිව්වෙන් ටුවර් එකක් දුන්න කරා. ඉතින් යා කෙනෙක් කියන්නේ බා ස්වාමීන් වහන්සේ මේක වෙනුවට තනි සුදු අලියෙක් කියන්නේ කිසිම ලාභයක් නැහැ. අපේ මේ ගංගාරු ලෝකෙට යවන්න සැලසුම් කරපු ඔක්කොම සම්පූර්ණ අලුත් කම්පියුටර් සෙට් එකක් ගෙන්න ගත්තලු UK වල. ඉන්න වැඩ කරලා පුවාම අඟහරු ලෝකෙ මේ හිටියදී රොකට් එක යනවලු හූස් කරලා අනිත් පැත්තට. හදනවලු හදන යන්ත්‍ර බලනකොට කම්පියුටර්ස් වැඩ කරන්නේ හැතැම් වලින්ලු ෆීඩ් කරන්නේ කිලෝමීටර්ස්. රොකට් එක මෙහෙයත් ඉතින් කියා ගන්නත් ඉන්නේ වෙච්ච වැඩේ කම්පියුටර්ස් හදලා තියෙන්නේ මෙට්‍රික් සිස්ටම් එකට මේ ඉම්පීරියල් සිස්ටම් එකට මේ කට්ටිය ඇමරිකාව ඩේටා ෆීඩ් කරන්නේ මෙට්‍රික් සිස්ටම්. ඉතින් සැලසුම් කරන එක අර ලස්සන ජෝක්ස් එක. මේ සැලසුම් කරන්නේ නැතුව ඉන්න බැරි බව විතරක් මතක තියාගන්න. ඉතින් අපි කොහොමද කුඩු ගන්න මෙයාට කුඩු ගන්න නැතුව ඉන්න බෑ කියලා බලන්න. සුරාවට පැවිච්ච මිනිහට මිනිහ බැහැයි ඉන්න මිනිහ ඇත්තටම දන්නව අයින් වෙන්න ඕන අයින් වෙන්න බෑ. අපේ කල්පනාවල්, අපේ සැලසුම්, අපේ චේතනා සේරම තැබ්බැහිය. ඒ නිසා අපිට කොයි වෙලාවක හරි භාවනා කරනකොට ඔය ආයාසයෙන් හුස්ම ගන්න එපා. ස්වභාවයෙන් හුස්මට එන්න දෙන්න කියලා කියන්නේ මොකද්ද? අඩු ගානේ හුස්මට යන්න අරපන් මේ කල්පනා නොකර. ඒකවත් බෑ. ඒ අර කසපහමතුරු ඒ භාවනා කරන්න ගියාම කියනවා භාවනා මේ වගේ ශාලාවක ඉඳගෙන ඉන්නකොට දැන් හරි දැන් උපදෙස් දුන්නනේ. දැන් මම යනවා වැඩකට මේ කක්කේ නයි වගේ පිඹින්දෙන් පටන් ගන්න එපා කියලා. ඒකෙල වෙලා හුස්ම දැනගන්න කියලා අදිනකොට අර කොණ්ඩම උත්තර දාපු කට්ටියගේ බන්නික ගලවලා ඉනවල පිටිපස්සේ කරායි නායක. ඇයි මේ තේරෙන්නේ නැතුව? අනී මේ භාවනා නොකරන කාලේ ගාණක් නැහැ හොඳට හුස්ම ගන්න. භාවනා කරන්න ගියාට පස්සේ හුස් හුස් කාපුවාම මිනිසයා කියන ගත අය හිතන්නේ මම තමයි මේ ලෝකේ කරවන්නේ. මම කෙරුවා මගේ සැලසුම් වල තමයි මේක වෙන්නේ කියලා. මොකක්වත් වෙන්නේ මොනවත්ක්ම වෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්ත දවස් තමයි නිවන් දකින්නේ. එදාට අපි සියල්ල සබහා ධර්මයට දීලා ඒකට හැඩ ගැහෙන්න හදන දවසේ නිවන් දකිනවා. නිවනට හෝ තටමන තාක්කල් විශේෂ සමීකරණයක් තියෙනවා. මට මේක අහුවෙලා නැහැ. මම මේක හම්බෙලා කල්පනා කරන්න ඕන කියලා. නංගන තාක්ක කවදාකවත් මගතුවක්වත් හොඳක්වත් සිද්ධ වෙන්නේ මේ වෙන දෙයට වෙන්න ඇරලා. ඉතින් ඒක අපිට පේනවා හරි අමාරුයි කියලා. ඒක මොකද අපේ හිතේ කන්ඩිෂන් එක. නමුත් මේ භාවනා කරන කට්ටියයි නියුරෝ සයන්ටිස්ට්ලා කියන අවුරුදු 6ක් වෙනකන් අපි හිටියේ ඔතන තමයි. පොඩි ළමා කාලේ අවුරුදු 6ක් වෙනකන් කිසිම සැලසුමක් අපි ළඟ නැහැ. අම්මට ඕන නම් ලැජ්ජයි නම් අම්ම අපේ විලි වහපන්. අපිට ප්‍රශ්නයක් නැහැ. මගේ ඔළුවේ උකුණෙක් ඉන්නවනම් අම්මා ගැන ගෙල පිපිනවලු. ඒකට අම්මා යකුණු බලන්නේ. පොඩි එකා දන්නේ මේ උකුණෙක් ඉන්නවා. පොඩි එකා දන්නේ බඩගිනියි කියලා උවන්ඩනවා. ඒක අම්මයි කියන්නේ ඔයා හඳන්නේ බඩගින්නට ඔයා හඳන්නේ උස්නෙට ඔයා හඳන්නේ උකුණෙකුට කියලා අම්මයි පොඩි එකා දන්නේ. මේ මැදට අම්මා අර ඔක්කොම කළ පොඩි එකට ආදරය කරලා කියනවා නේ මගේ රත්තරන් පුතා ඔබ නිසා තමයි මට සැප ලැබුණේ කියලා මොකද අර මොනවක් කියන්නේ නැති ඉන්නා. භාවනා කරපුවා ටක් ගාලා යන්නේ ඔතේ. භාවනා හොඳම වෙලාවේ අපේ හිත සම්පූර්ණ ලදරු මනසකට යනවා. සියල්ලම පිළිගන්න ලෑස්ති. ඒක හරියට කියන්නේ ඇල්ලතුරු වගේ වෙනවා. ඇල්ලතුරු දාන භාජනේ හැඩේ ගන්නවනේ. මොන භාජනේ දැම්මත් හැඩේ ගන්නවා. ඒකේ මතු පිට හැමදම ලෙවල් අඩියටම යනවා. භාවනා මනසත් නිකන් ඇල්ලතුරු වගේ කිසිම දවසක හැඩයක් පෙන්වන්න යන්නේ ගත්ත බාධනේ හැදේනවා. ඒ නිසා ඒකට ප්‍රධානම අහිතන ධර්ම දේශනාජට ගොඩාක් මේ කතා කරන්න වෙනවා මේ සලසුන් කිරීම හිතීම මේ විතිකේම කරපු පිටිටරදී මේක මතක් කරලා දෙන්න සිද්ධ වුණා. මේක විශේෂයෙන්ම වැදගත් වෙනවා ජීවිතයේ අධ්‍යාපන ක්‍රමයකට ආර්ථික ක්‍රමයකට සකස් කරන සාමාන්‍ය පුරවැසියෙකුට වැඩිය දියුණු වෙච්ච කෙනාට මේක පිළිබඳව එයාට රිදෙන්නේ නැතු වෙන්න මේක කියලා දෙන්න වෙනවා ආනාපාන සති සූත්‍රයේ ඇයි සරුවචනාංශයේ මේ සංස්කාර જાති තුනකට කඩලා කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර වශයෙන් චේතන අයින් කරන්න කියලා සංස්කාර කියලා කියන්නේ චේතනාවට එක එක එක එක එක අයින් කරන අයින් කරන ලස්සනට කියලා දෙන හැබැයි ඇඟට තේරෙන්නේ නැහැ මේ කොහෙද අරගෙන යන්නේ කියලා. අන්තිමකින් කියද්දී කිසිම චේතනාවක් නැතුව වෙන දේ වෙන්දලියට පස්සේ කිසිම අකුසලයක් වෙන්නේ අකුසල් සියල්ලම සිද්ධ වෙන්නේ චේතනා කරලා කරනවා. ඉතින් අපි බලමු මේක මම හිතනවා අපි ධර්ම සාකච්ඡාවලට වැඩි ධර්ම දේශනාවලදී මේක කතා කරන්න සිද්ධ වෙනවා. භාවනා කරනකොට හිත ඉත එක තැනක තබා ගන්න අපහසුයි. ඒක මේක මම නිල්ලබ යනවා ඒ කාලේ නිල්ලබ හිටිය අපේ ගොඩින් මාතෘකාව. එයා කියන්නේ භාවනා හම්බෙන පළවෙනි ප්‍රතිඵල තමයි මේක හිත අනාත්මයි කියලා තේරෙනවා. පාලනය කරන්න බෑ. අපි හිතන්නේ මේක භාවනා කරන්න එනකන් හිතු කියන තැන නැත කරන්න කියලා එතන හිටියේ. ඒකනේ අපි දරුවොත් හදන්න හදන්නේ මම හිතු කියන තැන හිටින් දරුවා හදලා තියනවා කියන. අන්ත හිතු එනවා ඉඳගෙන ඇවිල්ලා හුස්මට හිත තියපන් කියපදාසේ ඔක්කොම බක්කොල. එක්කෙකුට කරන්නේ. ඒක වෙනවා හිතත් ඔච්චරයි. තව පොඩ්ඩක් කල්පනා කරන වචන වලත් ඔච්චරයි. ක්‍රියාවත් ඔච්චරයි. ක්‍රියාවෙත් ඔය අන්තභාගය හැරිලා පැත්තක් පන්න නැති වෙන්න ඕනේ නැහැ. එතකොට තේින කොහොමඩක්වත් වම තේින උඩ දකුණ යන්නේ කියලා. වයසට යනකොට කොහොමඩක් තේනවා තමයි. ළඟ උතුරු බලනකොට දකුණ පේන්නේ. වම තේින උඩ දකුණ වදින්නේ. ඉස්දාර දෙනවා කයෙත් කරන්නේ. මේ නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ එතකොට කෙලි කියලා ගන්න වෙලාවක් නැහැ. බාහන කරගන්න වෙලාවක් නැහැ. ඉතින් අර හොඳට පාලනය කරන්න පුළුවන් කියන වෙලාවට. කය පාලනය කරන්න පුළුවන්, හිත පාලනය කරන්න පුළුවන් වෙලාවදී බාහන කරගත්තොත් නම් ඉතින් ගොඩාක් කල් ගිහිල්ලා අර අඹැග්ගේ වෙනකොට තේරුම් ගන්න. නමුත් බුදුරජාණන්සේ මේක බුදුරජාණන්සේ ඉඳ ඉස්සර වෙලා අනිත්‍ය දුක්ඛ කියන දෙකම ඒ ඒ ආධ්‍යාත්මික අවබෝධ කරලා දෙන කාටවත් බැරිම අනාත්ම කතාවක් වගේ. එනිසා ඒගොල්ලෝ කිව්වා ආත්මයේ තියෙන සරබලදාරි දෙවියන් වහන්සේටේ පරමාත්මයතේ උඹලඟ තියෙන ජීවාත්මය ඒ නිසා ජීවාත්මය කී කර කරපන් ඒක පරමාත්මයේ හේතු වෙච්චම ඔක්කොම හරි කියලා. ඒක කිසිසේත්ම මොන විදිහකට පර්සනිෆයි කරන්න බෑ ආත්මයක් නෑ. දුවර භාවනා කරලා බලන්න අපේ හිත අපිට ඕන විදිහට නැහැ. අපේ වචනේ අපිට ඕන විදිහට නැහැ. අපේ කය අපිට ඕන විදිහට නැහැ. ඉතින් ඒකෙදි ලැජ්ජ වෙන එක තමයි පුතඥගේ හැටි. මේ හිත මට ඕන විදිහට නැහැ කියලා කනගාට වෙන්නේ ලැජ්ජාවටපත් වෙන දුකක් හදාගන්න ෆ්‍රස්ට්‍රේෂන් ටෙන්ෂන් එක ගන්න මිනිහට පුතඥයි කියලා. නේ හිත කියන එක පාලනය කරගන්න බෑ කියන එක ඒකට වැරදි වැඩ පාලනය කරගන්න බැරි තත්ත්වෙ ඉඳදී නොසැලෙන මනසක් තියාගන්නකොට සෝවාන් සකදාගාමි උසස් මනසක් කොහොනේ තේරුම් ගන්නද මෙහෙම එකක් නෑ. මෙහෙම අපි මවාගෙන හිටියද මේ හිතක් කියලා එකක් තියෙනයි කියලා. ඒකේ තියෙන මේ කෙලස් ටික විතරයි. ඊම අපි මේ වචනේ අපිට හසුරවන්න පුළුවන් කියලා දැන් ඔය මේ ලස්සන දේශනයක් පවත්වන්න ඇඩ්වර්ටයිස් කරන්න අපි උගන්වනවානේ. මේ කොච්චර જાති කරත් මේ ළඟදී වෙනමම ක්ලිප් එකක් හදලා තියෙනවා. ප්‍රධාන දේශපාලනඥයන් ඒ වගේම නිවුස් කියවන කට්ටිය අම්මෝ පච කියනකොට ඇස් නල්ලේ නෑ. shape shifting කියලා කියන්නේ. වෙනම ක්ලිප් එකක් හදලා තියෙනවා මෙහෙම කැමරාව දිහා බලාගෙන පච කියනකොට මෙයා ටක් ගාලා පැත්තක බලලා ආයෙ බලනවා. අර බොරුව කියනකොට ඇහෙන් පැංගිරි විසි වෙනවා. තන්නි කර බොරුව කියන්නේ වෙච්ච දේ වෙන එක. ඒ බොරුව කියනට මේ මනසට ඒ සත්‍යෙට මුණ දෙන්න බෑ. ඒ තරමටම අපේ වචනේ පුරුදු කරලා කිව්වට හිත යත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒක ක්‍රියාවලදී අපිට කායට මෙහෙම කියලා මෙහෙම හිටපන් කිව්වට භාවනාව හරියට මොකද වෙන්නේ මේක වැක්කිරිලා අර නිකන් මොනවාද කුටි ලාක්කුවක් වගේ භාවනා හරියට යනකොට මේ කය මොකද්ද විරූපයක් වෙනවා. මෙහෙම ඉන්නවනම් හොඳටම හිතාගන්න පචේ කියලා. මෙහෙම කරගෙන භාවනාවට ඉන්නවනම් තන්නේ කර බොරුව. තනි කරම වාපය. ඔය දේශපාලනඥ භාවනා කරන ෆොටෝ දැකලා තියෙන බුදුසන්පත්ත. හරියට ඉද්ද ගැහුවාගේ සමතුලිතව සාමිතිකව මෙහෙම කරගෙන ඉන්න ඌ අර කැමරාවට පෝස්ට් කරන එක විතරයි කරන්නේ. කිසිම මානසිකාරයක් නැහැ කිසිම මානසිකාරයේ ස්වභාවික යන්නේ ස්වභාවික යන්න ගිය ගමන් ලකුණ තමයි ඇඟ මලබිනියක් වාගේ එයාගේට විස්රාම වෙන්න ගන්න. ඒ විස්රාමයේ පිළිතර බනවට වෙනවා මේ මිනිස්සයා මේක දන්නේ නැහැ. කය තියෙනවා මංසය ඒක ඇස්සෝ වෙලා කොහෙද ගිහිල්ලා එතකොට බලන බලමඩක් තියෙනවා. ඒ නිසා මේ තුනියම නැහැ. ඒ නිසා මේක කිසිසේත් පශ්චාත්තාප වෙන්න කාරණාවක් නෙවෙයි. අවදාහරි අපි හිතකට භාවනා අරමුණක් වගේ දෙයක් දීලා මේක හිටපන් කිව්වොත් විතරයි යගේ තියෙන වල් ගති, කෝණු ගති, කුඩු ගති පේන්නේ. නැත්නම් අපිට වෙන්නේ කියන දේ අහනවා. වැඩට දාපු ගමන් පේනවා කිසිම කෙනෙකුට මේකෙන් බේරෙන්න බෑ. පළවෙනියම තේරුම් ගන්න වෙනවා අපි මේ තේරුම් ගන්න හදන්නේ අමාරු අනාත්ම ලක්ෂණي අනාත්ම ලක්ෂණ තේරුම් ගන්නෙ ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක විස්තර වශයෙන් කියනවා මේ ගේ ඇතුලේ නේවාසිකෙක් නැහැ. විදායකෙක් නැහැ. කාරකෙක් නැහැ. අන්තිමට බලනකොට භාවනා කරනකොට එනේ හිත ආයේ වැඩ පිළිවෙල බලනකොට තේරෙනවා මේ දවස ගත කරනවා කියන මේ නාඩගමේ මේ තේමාව එතන න්‍යාය පත්‍රේ කාගේ කන්ද ක්‍රියාත්මක කරනවා. හොඳට ඕල බැලුවොත් තමන්ගේ එක නෙමෙයි තමන්ගේ කියන තියෙන භාවනා මානසිකාරයේ සක්ුණා සතිය පවත් ගන්න ඕනකම තියෙනවා මේ පරියන්කේ සක්මනේ ඉන්නම බෑ. එයා වෙන මොකද්දෝ කරනවා. ඒ කරන දේ තමන්ගේ අභිවෘද්ධියට නෙවෙයි යන්නේ. තන්නේ කර මාරපාක්ෂික. තන්නේ කර කෙලෙස් දිගේ යන්නේ. ඉතින් අපි කරන්නේ ඒක වැරදි කරලා කෙරුවට පස්සේ ඒක සාධාරණීකරණය කරන නෑ නෑ මම මේක කරයි කියලා. කෙරුණ අනේ කරන අනේ කෙරෙනවා. ඒක දැක්කට ලැජ්ජ වෙන්න දෙයක් නෑ අපිට තේරුම් ගන්න තියෙන මුද්‍රජන්ස ඒකයි සඳහන් කරන්නේ. උඹට ආණ්ඩුමට්ටු කරන්න බෑ. උඹ හිතාන ඉන්නව පුළුවන් කියලා. ඒ නිසා ආනාපාන සති සූත්‍රයෙන් තමයි ප්‍රශ්න උත්තරේ තමයි උඹ හිතාන කරන ඔක්කොම නැතර කරන පොඩි පොඩි පරිශන මට්ටමට හිතල කරන හිතේ නැත කරපන්. හිතල කරන කතා නැත කරපන්. හිතල කළ චේතනාපූර්වක කරන ක්‍රියා නැත කරලා පොඩ්ඩක් බලන්න හිටපන් මොකද වෙන්නේ කියලා. අන්න ඒකට පේනවා අසංස්කාරික කාය සංඛාර අසංස්කාරික අසම්පජාන කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වගේ කියනවා. ඒක කාගේ න්‍යාය පත්‍රයට යනවද කියලා දන්නේ. ඒක ගැන දන්න මනුස්සයෙක් කියනවා භාවනා කරන්න කියලා. දන්නේ නැති එක්කන හිතන්නේ නැහැ නේ මේ කොහොම කරන්නේ මම දැනගෙන මේ tire ඉස්සරහ පැත්තේ tire විතරයි නාටකම. ගොඩාක් පිටිපස්සේ තියෙනවා. නාටකමේදී පිටිපස්සේ ඒක බටේර මානසිකත්වයේ කියන යටිහිත කියලා. ඒගොල්ල කියනවා බයිස් කැලක් වතුර දාපුවාම කොහොමද බයිස් කැලෙන් 10න් එකයි මතුවේ. 10න් 9ක්ම යට තියෙන්නේ. යට තියෙන කැලේ නෑ කියලා හිතුවට උඩට උඩු කර තරුම ඇතන් දෙන්නේ යට තියෙන කැලේ තමයි උඹ යට තියෙන කැලේ වැඩ කරලා දන්නකම් උඩ පිළිබඳව කොච්චර අයිතිවාසිකම් කතා කරත් උඹට මේ සංසිද්ධිය පිළිබඳව දැනුමක් නැහැ. ඒ තාය යට වතුර යට තියෙන 10න් 9 නැත්නම් අපේ තියෙන යටිහිත මතුවෙන්න නම් අපි හිතා බලා කරන චේතනාපූර්වක අදිෂ්ඨානපූර්වක ප්‍රාර්ථනා සහිතව කරන සියල්ලම ශික්ෂාවක නාමයෙන් නැතර කරා. නැතර කරගන්න මොකද වෙන්නේ කියලා. නිදාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මමයා කියන එක නැති වුණත් ගේම යනවා. මොන්නම වෙනසක් නැතුව මේ ගේම යනවා. කව ඒකට කාගේ න්‍යායපත්‍යද වැඩ කරන්නේ. ඒක යන්නේ කාගේ අභිවෘද්ධියද? ඒ ඒ වැඩ කරන්නේ කාගේ මැප් එකටද බැලුවොත් මාරපාක්ෂික. ඒක දැනගන්න එක පවක්. ඒක දැනගැනීමෙන් තමයි අපි තේරුම් අරගන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්නකන් අපිට මාරපාක්ෂික වෙන වැර වෙන මොනවක්වත් කරන්න දෙන්නේ නැහැ. හැබැයි අපිට මායාවේ මැප් එක බලා ගන්න පුළුවන්. ඌ කරන මේ හස් වැඩපිළිවෙලේ සිටියම අපිට බලද හැකි සමීකරණේ බලද හැකි බැලුවොත් නම් ආය කවදාකවත් මේකට අයිතිවාසිකම් කියන්නේ ඉතින් අමාරුයි මොකද අපේ අධ්‍යාපනයේ සහ අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ මේකට අයිතිවාසිකම් කියලා. අන්නේ කටයුතු ඔක්කොම හිමීට මිට මේ දුණු ගෙඩියක පොතු වරින්න වගේ සත්පෙක් හැවාරින්න වගේ ගැලවිලා ගැලවිලා යනකොට තේරුම් පටන් අරගන්නවා මේක යන්නේ න්‍යාය ධර්ම හතරක් විතරයි. කම්ම න්‍යාම, චිත්ත න්‍යාම, බීජ න්‍යාම, උතු න්‍යාම. ඔය න්‍යාහට මම ඉන්නවා කියලා හිතනවා නම් ඒකට තමයි තලතිරුකම කියලා කියන්නේ. ඒ තමයි මම කියලා කියන්නේ. භාවනා කරනකොට න්‍යාය ධර්මයට අනුව ගැටුමක් ඇති කරන්නේ නැතුව යන්න පුළුවන් වුණොත් ඒ මනසට මානසික ආතතියක් මොනම දාලෙන්නත් එන්නේ. අසහනයක් කියනවා කොහොමඩක්වත් වෙන්න බෑ. මොකද ඉදි වෙන්න ඕන දේ වෙන්නේ. ඒකට මේ සාධාරණීකරණය කරන්න හරි හරි වැරදි කරන්න මට අයිතිවාසිකමක් නැහැ. ඊගා චිත්තක්ෂණයට වෙන දෙයක් ලෑස්ති එකයි. අවසරයි සොයනසෙන් සක්මන් බාන චේතන පූර්ව බානන් එතන දැන් අපි පටන් ගන්න පස්සේ භාවනාව මේ එන සිතුවිලි පුළුවන් එතකොට ඒකම චේතනාව අල්ලන්න කිව්වට ආයි තරමුණට ගින්න එක එතකොට එහෙම කොහොමද එතන චේතනාව වෙන්නේ වැඩදී සක්මනේ මම ප්‍රශ්නේ නැවත පුනරුච්චාරණය කරන්න තේරුම් ගන්න චේතනාපූර්වක භාවනා චේතනා නැති භාවනා කියන එක අපිට යම් කිසි ප්‍රමාණයක් කරන්න පුළුවන් කියලා හිතමු ඉඳගෙන ඉඳගෙන ඉන්නවා කය නඩත්තු කරන්න චේතනා කරන්න බලන්න මේ සක්මනේ චේතනාවක් තියෙනවා මම දකුණ කියලා. දැන් මේ චේතනාව කරන යනකොට අපිට අහුවෙනවා කියතෝ වම තියෙනකොට වම අහුවෙන දකුණ තියෙන දකුණ. කොහොම කරන කරන යනකොට ඕන අපිට තියෙනවා හිතවිලක් එනවා. දැන් එතකොට වැඩ දෙකක්. හිතලා යොමු කරලා මනස්කාරය යොදවලා චේත මේ විතක්කේ යොදවලා කරන වම දකුණ තියෙනවා. ඒ හිතටම මේ කරන අතර තේරෙනවා දැන් කොහෙද යන හිතවිලි වගේක් ගලන. දැන් ආවට පස්සේ ප්‍රශ්න කරු අහනවා මේ හිතවිලි අයින් කරගන්න එක කොහොමද කරන්න කියන එක වගේ එකක් අහනවා. සංකල්ප. ඒක දැන් සිදුවිල්ල තියෙද්දිම දැන් අරමුණ කරේ නැත්නම් ඒක ඔහේ යනවනේ කකුල දැන් ඇවිදින එක අපි තේන්නේ සිදුවිල්ල වැඩ කරනවා කියලා වගේ. සමහරවිට ඉතින් ඉවරයි දැන් එතකොට ඒක. හරි ඒකට මොකක්ද ප්‍රශ්නේ? එතකොට ඒ සිදුවිල්ල කොහොමද දෙකම වැඩ කරන්නේ? ඒ කියන්නේ අර අඩිය කියන එකත් එක්කම වැඩ කරනකොට ඒක ඒ සිතුවිල්ල පළවෙනි දින එකෙන්ද යන්නේ කොහොමද ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අපිට මේක පිසුදු කර ගන්න ඕන කම තියෙන්නේ අපි චේතනා කරලා කයට කියලා කියනවා වම දමන කරගෙන යන්නේ ඉතින් ඒක කරගෙන යන ගමන් සමහරලාට මම කියන ඉතාමත්ම දක්ෂ යෝගාවචර වෙන්නේ මේ වම දකුණ තියෙද්දිම හිතවිලි ගලන. ඒක සාමාන්‍ය යෝගාවචරට අවු වෙන යෝගාවචර අවුචා හිතවිලිත් එක්ක කඩලා යනවා වම දකුණ නැතුව. නමුත් තාම දක්ෂ යෝගාවචරට තේරෙනවා මේ වම දකුණ කරගෙන යනකොට පිටිපස්සේ ශබ්ද වගේක් ඇහෙනවා ප්‍රශ්නයක් නැහැ මට වම දකුණ යන්න පුළුවන්. මේ tire හිතවිලි වගේක් යනවා මට යන්න පුළුවන්. අනම් මෙතන අතර මෙතන වේදනාවක් කරනවා යන්න පුළුවන් කියලා. එතකොට ප්‍රශ්නයක් වෙනවා මේ මේ මේ චේතනා ධර්මය අනුව බලනකොට මේක හිතේ චේතනා දෙකක් තියෙනවා. ඒකට කියලා තියෙන උත්තරය තමයි අසම්පජඤ්ඤ කාය සංස්කාර, අසම්පජඤ්ඤ වචී සංස්කාර, අසම්පජඤ්ඤ මනෝ සංස්කාර කියලා. අර කායයට වම දකුණ වශයෙන් කරගෙන යන එකට සතිය තොරඳ දෝලා, තක්තියෙන් තියෙන වම තියෙන තියෙන දකුණ පුරුදු කරගෙන මේකේ හිත පොඩක් ස්පාස් වෙන ගතියක් එනවනේ. පුරු වෙන ගතියක්. විශ්‍රාම වෙන ගතිය, වැඩේ Tamanට හුදේකලා වෙලා කරන්න පුළුවන් ගතිය. අන්නේ එන හිතේ ඉඩපාඩුව එනකොටම අසම්පජානව ඒ පුරුද්දට මුඛාකර හිතවිල්ලක් එන්න පටන් ගන්නවා. මේ ශබ්ද වගේක් ඇහෙන්න පටන් ගන්නවා. මේ ඇත්ත වශයෙන් එකකින් අදහස් කරන්නේ මේ වැඩේ ලස්සන බොරු වෙලා කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා යන්න ගියාම දැන් හිත කඩප්පුලි ගමට යාමට හිතවිල්ලට යන මේ කතාව. දැන් නැති වුණොත් තමන්න තේරෙන්න පටන් ගන්නකොට මේ හිතලා කරන වැඩ මෙහෙම තියෙද්දි කෙරෙන වැඩ රාශියක් මේ ශරීරේ මුල් කරගෙන කෙරෙනවා. ඒක එකක්වත් කර්ම නෙවෙයි. ඒව ගැන කරදර වෙන්න ගියොත් නීවරණයක් වෙනවා. උඹට තියෙන්නේ ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මය නෙවෙයි. ඒකලයකට නොසලී යන්න පුළුවන් නම් මම කියන්නේ ආ හිතවිලි කාපට් එකක් උඩ ඇවිදින්න. හිතවිලි නම් පැදුරක් උඩ ඇවිදින්න වගේ ඇවිදින්න පුළුවන්. ඒකට හිතවිල්ල යට ගිහිල්ලා තනක් කරන චේතනාපූර්වක වැඩේ වෙලා තියෙනවා. හිතවිල්ලක් ආවයි කියලා පශ්චාත්තාපයක් හෝ ආඩම්බරයක් මොකක්ද? අයිසෙක් නිව්ටන්ට මොකද උනේ? ඉඳගෙන ඉන්නකොට ඩෝම් ගාලා ඔලු ගෙඩියක් වටනවා. වටන ගම හිතවිල්ල කවුගේ කැල්ලුනා. ඌ ඊට පස්සේ තීරිය කතාන මානවයා අවුරුදු 200ක් විතර පොට්ට පිටක් කරා. එතනින් ගියාම මේ කතෝලික ආගමේ මේ කවුද යේසුස් වහන්සේගේ තාත්තා වඩා ඌ රෑ හීනෙන් දැක්කා. ගැහණි ගැප් ගන්නවා මේ මේ ලිංගික ක්‍රියාවලියකින් තොරව බය වෙන්න එපා. යන්නේ පිට ගිහිල්ලා නැහැ. මිනිහා මේක දැක්කා. ඊට පස්සේ මේ ලොකු කතෝලික ආගමක් ආවේ. අර ආපු හීනෙන් ආපුවක මිනිහා පිළිගත්ත මේ පුංචි දේ. ඔය මුළු විද්‍යාවම තියෙන අන්න වගේ පොඩි ගැසක බුදුරජාණන්සේ කවදාකවත් ඒ වගේ මේ පොඩියක් කරන තීතිස් දන්නේ කියන උන්වහන්සේ දන්නවා. ඔබ මේ දේ කරනකොට ගොඩාක් දේවල් ඔබට සිද්ධ වෙනවා. ඔක්කොම කොටස් මොනවාදයි කායික වාචික මානසික ඒ සම කරන දේ පිළිබඳ හොඳ සතිමත්ව හොඳ ශේෂ්ත්‍රය අල්ලගෙන හිටියොත් උඹට තේිනවා උඹ කෙරුව දැනගත්තත් නැතත් මතක තියාගන්න උඹේ මේ මම වෙමි කියන එක තුල নানা ප්‍රදේවල් සිද්ධ වෙනවා පුතා දන්නේ නැහැ හඳ ඇති කාලේට වනන්තරේ හරි වැඩ කෙරෙදී බෝසත්තුරු බණ කතා කියද්දී වනදේවගණෝ ඒ වාලියති අපි වෙලා තියෙන වෘතජන වශයෙන් මේ තේරම මගේ කියලා ගන්න. මේ තේරම අල්ලගත්ත ගමන් අර ඉන්නේ හිතවිල්ල පාපෙසිවිල්ල කනොත් චිකේ මෙච්චර බහනා කරනකට පාපෙසිවිල්ල කායි කියලා අර තේරෙටම වොලිට. මුදෙන් තේකින ඔබ මේ වැඩේ හරිනම් අරක ඩිස්ක්ලේම් කරපන් ඩිසබව් ඩිසොම. මොකද වෙන්න පුළුවන් මේක මම නෙවෙයි කර්මෙන් කර්ම රැස්ෙන්නේ නැහැ නේ මොකද අචේතනික කරන්නේ හැබැයි ඔබ හොඳට බලාගනින් භාවනා නොකරන මිනිසෙට මේ කාරණා මොකද වෙන්නේ? නිසා වොරි කරන්න හේතුවක් හොයාගන්න. දැන් භාවනා කරනකොට සද්දයක් ඇහෙන ඉතියා කියනවා නේ මගේ භාවනා කැඩිලක් දන්නේ. මේ වම දකුණු මැලදී සද්දය ආව දැන් නම් මොකද කරන්නේ? අර මනුස්සයා විශේෂයෙන්ම විචිකිච්ඡාවක් සැකයක් එන්ටර්ටේන් කරන්න පටන් ගන්නවා නැති නීවරණයක් දාගන්න. මේ භාවනා කරනකොට එයා දන්න මේ වම දකුණු බලන ඉතින් ඔළුවේ මැස්සෙක් වැහෙනවා. ඒකට එතන වේදනාව දැනෙනවා. ඉතින් එයා දන්නවා දැන් මේ මේ අනකොට හරින මැස්සෙක් වහන්න බෑ. මැස්සෙක් වහුණා දැනෙන්න බෑ. මේ දැනෙන එක්ක මැස්සට බයිනවා. එහෙම නැත්නම් හිතනවා මේක මගේ පරණ කර්මයක්. සීල ඉතුරුලා දන්නේ මැස්සෙක් වෙවි කියලා. අර ඔක්කොම පැත්තකට දීලා අරක වරිත. ජාතික නඹර ගිය දවසක තේරෙයි මලමිණියක මැස්සවලයි හිටියට මලමිණිය කවදාකවත් මුණ පිනවද? මට මලගෙදර ගිහිල්ලා එන්න අප්සෙට් මොකද අර කටේ මෙතන මැස්සෙක් වහලා. මට හිතෙනවා ගිහිල්ලා පියන්න මට පේනවා මැරිච්ච එක හරි දන්නවනම් පියාගන්නේ මෙතන මැස්සෙක් වහින්ද කරවන්නේ. ඊට පස්සේ මුල්ලම කියලා කාලයක් හිටියා ඒ දවස් දොස්තර මහත්තයා ගෙදර බල්ලෝ ගෙනත් දාලා පොලිසියෙන් මැස්සු හැදිලා මුළු ශාලාව පුරා මැස්සු මම භාවනා කරන දැදි එක කැලෝ ගිලා ඒ කට ළඟට එන මොන જાතියක්වත් ඉන්න බෑ කියන්නේ ඊවැගේ මේ මේ මැසෙක් පළම නෙවෙයි ඒ වගේ දෙයක් කරම අපිට කලබල වෙලා දඟලනකොට අපි අලුතෙන් කර්මපතය රැස් කරනවා ඊට පස්සේ මේ වගේ දේවල් වෙනවා ඒක බුද්ධ ආධුත්වනන්ස දැකලා තියෙනවා හිතලා නිකිරුවට ගොඩාක් වැඩයක් ඉතින් පිටේ ඉන්න බලාගෙන මිනිස්සෙක් හෝ Taman හෝ Taman පිළිබඳව හරියට නිවැරදි එකලාසයක් නැත්නම් Tamanම Tamanට දෙස් දීලා. රාජ මගේ හිත කෙලසිලා සතිය නැතිලා භාවනා කැඩිලාද කියලා ඒකයි මම කියන්නේ ඒ මට්ටම තේරුම් ගන්න බහන උගෝ කිහිල්ල කියනකොට තමයි මේක මේ අචේතනික සිදුවෙනදී මේක කාය කර්මයක් මේක වචී කර්මයක් මේක මනෝ කර්මයක් මම කරන්නේ මේකයි කියලා ඒව ලස්සනට කියන්න පුළුවන් වෙනවා නම් වදින්න වදිනවා කියලා මම කියන්නේ ඒක ඒ විදිහට කියන්න පුළුවන් නම් කාටද ස්වාමීන් වහන්සේම සක්මන් කරනකොට මට මේ වම් දකුණ තියෙන. ඒකෝට මට තේරෙනවා හිතිලියෝගයක් යනවායි කියලා. හැබැයි ඒක මම නෙවෙයි. මම කියන්නේ නිවන් දැකයි කියලා. ඒක වෙන් කරලා දැනගන්න තමයි අපි මේ වැඩ සීලුවට බහාදි කියලා නායොත් අයින් කළා වස්තුත් අයින් කළා ඉල බලන්නේ. මේක මේ මම කියලා පොදිය පිටින් බදාගෙන හිටියද මේකේ බර ගාන එහෙම හිතාමතා කරන දේවල් නෙවෙයි. අචේතනික සිදුවෙන දේවල් තියෙනවා. ඒක උඹේ දෝෂයක්වත්, සීල දෝෂයක්වත්. ඒක නෙවෙයි උඹ පුළුවන් තරම් වඩ අයිතිවාසිකම් කරනතු අයින් යන් කියලා බුදුහාමුදුර අපිට අතට බාර දීලා තියෙනවා. අයිතිවාසිකම් කිව්වොත් වහාම අපිට ලැබෙන්නේ frustration. tension. ඒක perfection වින්දා. මේ ලෝකේ ඉන්න ගන්න නිවන් දැක්කත් මම එකක් කියන්නම් perfect නම් නෑ. නිවන් දැකලා ආය නොඉන්න යන්න පුළුවන් මේක හදලා තියලා යන්නත් බෑ ඉන්න ටිකේ හරියට හරියන්නේ නැහැ අඩුවානේ කෙලස් වාසනාව විතරයි ඒ නිසා හරිම අවාසනාවන්ත වෙන්න ඕනේ සවාසනා සකලක්කේස දුරු කරන්න අනිත් ඔක්කොම නිවන් දකින්නේ හරි අවාසනාවන්ත විදිහට මොකද වාසනා තමයි ඉතිරිලා තියෙන්නේ ඒකට ඔය පොඩි පොඩි සංඛ්‍ය අයිටම්ස් ටිකක් තියෙනවා ගණන් ගන්න නැතුව ප්‍රධාන දේ බලන්නේ අනේකයි අපි නමුත් අපි වෙලා අදාගත්ත කාලේ මේ ඇය ගන්න ගියේ පොඩ්ඩක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. මොකද කියන්නේ මේ කාර්යසටහන ගැන මේ කුණ්‍යාමසනි චෝදනාවක් තියෙනවා මේ ධර්ම සාකච්ඡාව තියෙන එක එනිව මාර්ගයේ දවල් ස්ථානයෙන් පස්සට දාන්න. මොකද ඒක නිින්ද යන පැය මේ වෙලාවේ භාවනා කරන්න හොඳ පැය. ඒ දොස් කියන්නේ බෑ මොකද අමරණත් මට මට මේක එවලා තිබුණා මාස ගානට ඉස්සෙල්ලා මම සාමාන්‍යයෙන් එදා උදේට එනකම් ඒවා බලනවා. ආ හොඳයි හොඳයි හොඳයි කියලා මම යනවා මොකද 2012 ඉඳන් 2013 ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ධ්‍යාන කරටි මම ඇවිල්ලා පහයක හැමෙම වෙනයි කරමු කියනකට ඕල තරහ වෙන්නේ නැති බවත් මම දන්නවා. ඒක ගැන මේ ඒ වගේ එකනතාවය දෙනකොට අනිතික මම මේ ඒක නම් මේ අමරත් මහත්තයා කිව්වා කමඨාන් සුද්ධ කියන්නේ ධර්ම සාකච්ඡාවේ බණයි තුනම එක කාල දරන්නේ දාලා තියෙනවා. මේ ඉදිරිය දවසක් කර දවසක් කරන විදිහට ධර්ම සාකච්ඡාවේ කමඨාන් සුද්ධ කිවිලයි වෙන් කරලා දානවා. ඔතන ඉතින් එතකොට මේක හදලා මේ පින්සෙට කොයි වෙලාවෙද දෙන්නේ? ආසකම් දෙකක් දාලා තියෙනවා. ඒකේ මොන ගණන් දාන්න දවසක් ඒ කියන්නේ අපි දින ටික දාන්න අද ධර්ම සාකච්ඡාව තිබුණ දවස අද අපි 27 27 29 ඒ ටික දාන ධර්ම සාකච්ඡාව. ඉන්ටර්විව් සියන දවස් දාන්න ඒකටත් අපිට පැය දෙක හරි වෙනද 4යි 15 දක්වා දීලා තියෙනවා. ඉන්ටර්විව් තියෙන්නේ 20 22 නෑ. අද 20 අනේ දින ටික දාන්න. එතකොට ඒක හරියි. එතකොට ඉන්ටර්විව්ස් කරනකොටත් අපි පහුගිය දවස්වල ඉනිසන්වනේ try කරා. කට්ටියම ඔක්කොම දීලා පොදුවේ කමටහන් සුද්ධ කරනවා. එතකොට හොඟව දෙනකොට කමටහන් සුද්ධ කරන දන්න තියායට නිකම්ම ට්‍රේන් වෙලා එනවා. නමුත් ඒ වුණාට සමහරු ඒ වගේ පොදු බස් වල යන්න කැමති නැහැ ප්‍රයිවට් කාර් වල. ඒ පර්සනල් ඉන්ටර්විව්. ඒකටත් මුසලකාරී නොද නැති නිසා දවස් පස්සෙන් දෙන්නේ එහෙම කෙරුවට කමන්නේ. ඒකට පොදු ඩිස්කෂන් එක ඉවර වෙලා ඒකට අපි විනාඩි 5-10ක් විතර දෙනවා. ප්‍රයිවට් කාර් වල යනකම්. දැනතර වෙන මොනවාද කාර්යසටහන් පිළිබඳව මත ප්‍රකාශ කරන්න කියන කාරණා. වෙනඳුනේ පස්තල් දෙනෙකුට දැනගන්න එක්කිනු විනාඩි 5ක් විතර. ඒ දෙනෙක් කියනවා ඒ යනවා ඊට කලින් අපි බුද්ධ සාකච්ඡා නැතර කරලා ඒකත් ඉතින් ඒ කියන්නේ අපේ නඳුනේ සර්කිටවල තියෙන්නේ 5 දෙනෙක් අන්න 4 දෙනෙක් අන්නද ඒගොල්ලන්ට සම්මුතිය ඉදිරියේ භවනා සුද්ධ කරගන්න. ඒකට සමහරු මම හිතන්නේ කැමති වෙන්නේ නැහැ. මේ කියන මතේ තේරෙනවද? ඒ කියන්නේ කවුරු හරි කල්ලාතෝ ප්‍රශ්න ලියලා තියනවා. ඒකට ඒ කමඩන් සුද්ධ කරන අනෙක් කට්ටියත් ඉන්නවා ගැලපී. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන එකට අයිතිවාද ගන්න ගැලපී ඉඳලා බලන්න පුළුවන්. ධර්ම සාකච්ඡාව මේ කමඩන් පොදු සාකච්ඡා කරනවා කියලා කියන්නේ මොකද කලින් මොකක්ද සැලසුම් කරන්නේ නැහැ කට්ටිය ඇවිල්ලා දන්න කෙනෙක් තමයි අවශ්‍ය ප්‍රශ්නයක් මතු කරනවා සාකච්ඡා කරලා ඊට පස්සේ පුද්ගලිකව ඉන්න කැමැති කට්ටියට විනාඩි 5 ගන්න වගේ කියලා පස් හය දෙනෙකුට වෙනවම අනිකට ලක්මන් කරන්න හදලා එක එකන විනාඩි 5ට 5ට වගේ කරනවා. ඒ චුල කරලා දෙන්න උදවන්න ගන්න කියලා. ඉතින් ඒ වෙනස්කම් තුන අපි සකස් කරලා මම ඉල්ලා ඉන්නවා අමරකාන්ත පන්තගේ කාලකතාන මේ කට්ටියට ප්‍රසිද්ධ කරන්නේ. අපිට දැන් තියෙන මේ පැය මේ අපි එකඟ වෙච්ච දේවල් මේවා කරපොත එකඟ වෙනවනම් අපි නම් දැන් වෙලාව 9 කාලයි 10 වෙනකම් අපි සක්මන් කරනවා ඊට පස්සේ 10ට අපි මෙතන රැස් වෙනවා මේ සමුහ භාවනාවට ඊට පස්සේ 11 දක්වා යනවා 11 ඉඳලා 12 කිය වෙනකම් දවල් දානි 12 කිය එකයි කිය සක්මන් භාවනාව ඊට පස්සේ අද අපි ගෲප් සිටි එක කරනවා වෙනස් කරලා පස්සේ group sitting එක වෙලාවේ ධර්ම සාකච්ඡාව දාන්න පුළුවන්. ඒ ධර්ම සාකච්ඡාව වැටෙන්නේ ඒ කියන්නේ දවසක් කර දවසක් වෙනවා. දැන් එන්න සිල් දෙනාට තේරුවන් සාරයි.